ඉතින් මේ බොහෝ දෙනා දන්නා පරිදි අපි මේ ධර්ම දේශනාව බොහෝ විට දේශනා මාලාවක ස්වරූපෙන් තමයි පවත්වන්නේ. ඉතින් මේ අද අපි ඉන්නේ එවැනි දේශනා මාලාවක 6 වෙනි දේශනාවේ. ඉතින් මේ දේශනා මාලාවට අපි මූලික තේමාව නැත්තම් මාතෘකාව ගත්තේ සර්වජන් වහන්සේ විසින් දේශිත මේ මජ්ක්‍ධිම නිකායේ නැත්නම් මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍ර පිටකයේ සඳහන් වෙන පොතේ පළවෙනිම ඉස්සෙල්ලා මහා පුරා කියලා සඳහන් වෙන සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රය. කියන්නේ සියලු කාරණාවන්හි මුල නැත්නම් මූල හේතුව ਸਰවචනාංශයෙන් ගෙනහැර දක්වන අවස්ථාවක්. ඉතින් මේ වාගේ <coughs> කාරණාවක් ගෙනහැර දක්වනකොට සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ සියල්ල දක්නා සියල්ල දන්නා වූ නුවණින් ලෝකෙ දිහා බලනකොට තමන්ට මේ සියලු කාරණාවල මුල සියලු ධර්මතාවයන්ගේ මූලික ප්‍රභවය වැටෙන ආකාරය ප්‍රකාශ කරනවාමත් නොවේයි නොවෙන්නෙත් නොවේ. ඒ මොකද හේතුව උන්වහන්සේට සර්වඥතා ඥාණයට වැටෙන ඒ සියලු කාරණාවන්ගේ මුල ඒ සර්වඥතා ඥානෙ නැති යත්තන්ට වැටහෙන්නේ නැති නිසා. ඒ නිසා උන්වහන්සේට සිද්ධ වෙනවා මේ සර්වඥතා ඥානෙ වටහා ගත්තේ නැති නැත්නම් වටහා ගන්නට දැනට උත්සාහ කරමින් ඉන්නේ. එහෙම නැත්නම් ඊට කිට්ටුවට ගිහිල්ලා සෝවාන් සකදාගාමී මාර්ගඵල ලැබුවන් අතර මේ සියලු කාරණයන්හි මුල වටහා ගැනීමේ තාරාතිරම පරිණාමය වෙනස ගෙනහැර පාන්න. ගෙනහැර පාල අවසානයේදී තමයි වෙන්නේ මේ ක්‍රමයට ගියොත් ඔන්න මම නැත්තම් සරුවච්චන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් ලෝකය සියලු දේ මූල කාරණා දකින්න හැටි යාන්තම් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නිසා උන්වහන්සේ මේ කතාව පටන් අරගන්නේ කිසිවක් නොදන්නා වූ අන්ධ බාල පෘථග්ජනයාගේ පැත්තෙන්. මොකද ලෝකයේ 99%ක්ම ඉන්නේ ඒ අත්වනවා. ඒ අත්තන්න තමයි මේ සියලු කාරණා නොවැටීමෙන් විශාල ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්න තාමත් හිතන්නේ විසඳා ගන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. ඕක හොඳ පැත්තට යකයි වෙලාකට හැරෙයි කියන ඉතාමත්ම දැඩි ආශාවෙන් පිපාසිතව මේකට හේතු කාරණා හොයනවා. මොම සරුවචන්සේ පැහැදිලිවම දන්නවා සරුවඥන් වහන්සේටවත් මේ ලෝකේ ඉන්න ආතාකල් මේ දුකෙන් මිදීමක් නෑ. මේ දෝකේ ඉන්නා තාකල් පංචස්කන්ධ මේ උපාදානස්කන්ධ පහ තියෙන තාකල් විඳවන එක විඳවනවාමයි. නමුත් එකයි තියෙන සර්වඥාන්සේ එක අයින් කරන්න තටමන්නේ නැහැ. ඒක ඒකට උත්සාහ කරන්න උන්වහන්සේ දන්නවා දුක හාත්පසින්ම දැක්ක නිසා මේක මේ ඉවත් කරන්න හදන එක මේ මොහොත හිඳින්ට ලේනා වලිගේ ගහ ගහ ගොඩ ගන්නවා වාගේ වැඩක්. ඒ නිසා මේක බාර ගන්න එක තමයි දුක හාත්පසින්ම එන පැමිණි දුක් පැණි රහයි කියලා බාහිර ගන්න තරම් විශාල පළල් මනසක් කියනවා සම්මා කියන වචනේ පාවිච්චි කරනවා පුතුල කියන වචනේ පාවිච්චි කරන මනසක් උන්වහන්සේ හදාගත්තා. ඒ නිසා උන්වහන්සේ මේ දුක නැති කරන්න කියලා <clears throat> උත්සාහ ගන්නෑ. දුක මෙහෙමයි මේක සත්‍යයක් පරම සත්‍යයක් ආර්ය වූ පරම සත්‍යයක් විදිහට උන්වහන්සේ තේරුම් ගන්න තියෙනවා. නමුත් බණ දේශනා කරනට අනිත් ඔක්කොටම ඕනේ කරලා තියෙන්නේ සැප සෙවීමේ මාර්ගය හෝ දුක නැති කිරීමේ මාර්ගය. ඉතින් උන්වහන්සේ ඒ සඳහා අර මහා ප්‍රඥාවෙන් තේරුම් ගන්න තියෙනවා මේ ලෝකේ ඉන්න තාක්කල් දුකෙන් කෙලවරක් නැහැ. මේ ලෝකේ කියන්නේ දුකක්. දුකේ ලඟගෙන ඉන්න තාක්කල් දුකෙන් ගැලවීමක් නැහැ. පෙරලෙන දෙයක් ඇතුලේ කාටවත් නොපෙරළී ඉන්න බෑ. ඒක උන්වහන්සේ හාත්පසින්ම තේරුම් ගත්තා. තේරුම් අරගෙනත් උන්වහන්සේ ශ්‍රවණක් කරන බුදුරැස් වීදුවේ මේ මහා පුරුෂයෙක් වශයෙන් මේ ලෝකේ ලස්සනට ජීවත් වුණා. අනිත ඔක්කොම හිතන්නේ උන්වහන්සේම ජීවත් වෙන්නේ දුක නැති කරකට කියන නැති කරගෙන නෙවෙයි. මේක නැති කරන්න බැරි දෙයක්ව පරම සත්‍යයක් වශයෙන් තේරුම් ගත්තා. තේරුම් ගත්තයි කියලා උන්වහන්සේට මයිලක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපි ඉන් මේ පිට ඉන්න ඇත්තු පුළුවන් තරම් ක්‍රමසා විදි හොයනවා මේ දුක නැති කරන්න. ඉතින් ਸਰවඥාන්සේ යත්තන් කරේ කරුණාව මයි ප්‍රඥාවෙන් අරක දුක්ඛ පරම සත්‍යයක් බව තේරුම් ගන්න මහා කරුණාවෙන් මේ අතන පාරක් පෙන්නනවා අන්නේ විදිහට අස්තුලෝක ධර්මයේ නොසැලෙන මනසක් කුප්පව නොවන මනසක් හදාගන්න හැටි මෙහෙමයි ඒ සඳහා අත්‍යවශ්‍ය දේ දුකමයි ඒ පාර හදාගන්න මූල ඉඳලාම අග දක්වාම අවශ්‍ය කරනම දේ තමයි දුක. ඒ නිසා දුක කරදරයක් බරක් කංකරච්චලයක් කරගන්න නැතුව අමුද්‍රව්‍යයක් කරගන්න. අන්නේ අමුද්‍රව්‍යයක් කරගන්නකොට වැඩියෙන්ම ඒ ප්‍රභවය තියෙන්නේ අන්ධ පෘ탁 ජනයා ගාව. එයා නිතරම දුකේමයි ජීවත් වෙන්නේ. හැම වෙලාවෙම මේක ගෙවම් කරමින් දුක නැති කරන්න උත්සාහ කරනවා වැඩි වැඩියෙන් දුකටපත් වෙනවා. ලේනා කූඩුවේ දුවන්න දුවන්න දුවන්න ලේනා ඉන්නේ පල්ලෙමයි කූඩුව හයියෙන් කරකිනවා වාගේ. ඉතින් ඒ නිසා මේ සබ්බදම මූලපරියාය සූත්‍රයත් ගැඹුරු දෙයක් වුණාට සරුවත් යන්සේ පටන් ගන්නෙ ඒ අසුතවත් පුතඥයාගේ පදනමින් පාදමින්. ඉතින් ඒක ඊ타ත්ම නිබ්බාන පටිසංයුත්ත ශූන්‍යතා පරිසංයුක්ත දේශනාවක් ඇයි මේ <clears throat> අශ්‍රතවත් ප්‍රත්‍යඥයා ප්‍රස්තුත කරගෙන දේශනා කරන්නේ කියලා මේ සූත්‍රයේ කියනකොටම හිතෙනවා මොකද හේතුව සූත්‍රයේ වැඩි කොටසක් විග්‍රහ වෙන්නේ මේ අශ්‍රතවත් ප්‍රත්‍යඥයා ඒ කියන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මියක් කෝවිදෝ අරිය ධම්මිය අවිනීතෝ ආර්යයන් වහන්සේලා කවදාවත් දැකලා හඳුනාගෙන නැහැ දැක්කත් හඳුනන්නේ නැහැ අරිය ධම්මිය අවිනීතෝ අරිය ධම්මිය අකෝවිදෝ ඒ ධර්මයේ දක්ෂකමක් නැහැ මේකේ මේ චතුරාර්ය සත්‍යයක් තියෙනවා මේකේ හේතුඵල ධර්මතාවයක් තියෙනවා මේකේ අටාරස ධාතු තියෙනවා ආදි වශයෙන් කිසිම දක්ෂකමක් නැහැ ඒකේ හික්මිලත් නැහැ විනේනේ වෙලත් නැහැ සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂම්මයක් කෝවිදෝ සත්පුරුෂම්මේ අවිනීතෝ ලෝකේ ඉන්නා වූ මොනම හෝ වේවා පඬිත සත්පුරුෂයෝ අනික් අයගේ වෙන් කළ හඳුනගන්න දන්නෙත් නැහැ ඒ ඒ අතෝ කරු කරන ධර්මයේ දන්නේත් නෑ. ඒ අනුක ධර්මයේ අනුව හැසිරෙන්නේත් නෑ. අන්න ඔය අන්ධ පෘ탁ඥය. එන අසුතවත් පෘ탁ඥයගේ ලෝකයේත් එක්ක ගැටෙනකොට මේ සියලු දේවලට මුල වශයෙන් උන්වහන්සේ පෙන්වන්නේ එහෙ වූ අන්ධ පෘ탁ඥයා පඩවින් පඩවිතෝ සංඥා සංජානාති. මේ පෘථුවිය පෘථුවියයි හඟි. ඒ කියන්නේ මේක එක්ක රත්තරන් ආනම්මනම් තියෙන ඉල්ලම් පොලවක් වශයෙන් හෝ නැත්නම් ගොවිතැන්න හොඳ සරු පොලවක් වශයෙන් හෝ නැත්නම් කඳු හෙලක් වශයෙන් හෝ නැත්නම් තනි පොලවක් වශයෙන් හෝ ගංගාවක් වතුරක් කිට්ටුක තියෙන එකක් වශයෙන් හෝ කාන්තාරයක් වශයෙන් කොහොම හරි මේ ලෝක සම්මත ආර්ථික දේශපාලන සමාජික ක්‍රම හැටියට පෘථුවිය පෘථුවියයි හාඟි හඳුනා ගනී කියලා කියමුකෝ ඒ ආගේ දන්න ක්‍රමයට. හැබැයි ආර්යයන් වහන්සේලා හඳුනන ක්‍රමයට නෙවෙයි, සත්පුරුෂයන් වහන්සේලා හඳුනා ගන්න ක්‍රමයට නෙවෙයි. සත්පුරුෂයන් වහන්සේලා මේ ප්‍රතව වෙන විදිහට හඳුනා ගන්නවා කියලා අහලත් නැහැ. කල් මේ ආර්යයන් වහන්සේලා එහෙම හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා කියලා අහලත් නැහැ. ඒ ක්‍රමයේ හැටියට මට හැදුනොත් හොඳයි කියලා හික්මීමකට බහැලත් නැහැ. ඉතින් මේක නම් පඩමින් පඩවිතෝ සංජානති. පඩමින් පඩවිතෝ සංඤිත්වා පඩමින් මඤ්ඤති. අන්නේ විදිහට මේ පෘථුවිය පෘථුවියයි ලෝක සම්මත ක්‍රමයට හැඳිග හඳුනාගෙන පටවින් මඤ්ඤති ඒ පෘථුවියයි මේ තමනුයි එක දෙයක සමාන කරලා මේ මගේ අප්පගෙන් හම්බෙච්ච දේ නැන්දම්මගෙන් හම්බෙච්ච දේ ඌදලට හම්බෙච්ච දේ කියලා අර අර පෘථුවිය නැත්නම් ඒ පටවි කියන කොටාසේ තමන් එක ගාලා පටවින් පටවිය ဒုတိ ය අභිපත්‍යර දාලා මඤ්ඤනා කරන පටවියා මඤ්ඤති ඒක භූමිය කරගෙන බුම්මාර්ථයෙන් පෘථුවිය මම මේ පෘථුවිය උඩයි ඉන්නේ මං ඉන්න පෘථුවිය සරුයි මං ඉන්න පෘථුවිය මැනික් මින්සන් සහිතයි ආදි වශයෙන් ඒකත් එක්ක හඳුනා ගන්නවා. එතන පටවිතෝ මඤ්ඤති පෘථුවිය කෙරෙන් මඤ්ඤනා කරනවා. මේකෙන් තමයි මම මේ හම්බ කරගත්තේ මේකට තමයි මම හම්බ කරන්නේ මේක තමයි ගෙවල් හදන්නේ කියලා පෘථිවියත් එක්ක ඒ සම්බන්ධතාව පාදිනවා. පඩවි මේටි මඤ්ඤති. මේ පෘථිවියයි මමයි එකයි මේක මගේ බූදලේ මේක කාටවත් අයිති වෙන්න බෑ කියලා ඒ මේක ඇතුලේ තමයි මම ජීවත් වෙන්නේ මම ඇතුලේ තමයි මේ ලෝකේ පෘථිවි කොට චෛත්‍ය තියෙන එක මෙන්න මේ විදිහේ নানা ප්‍රකාර මඤ්ඤණා කරන බවයි සරුවචනාංශයේ දේශනා කරා. ඉතින් එතකොට අපිට මේක අපි දැන් කොතන හිටියා? ඒ ඒ අසුතවත් පුතත් ජනක පැත්තේ හිටියා. එනිසා සුතවත් අරිය ශාවකෙක් වශයෙන් හිටියත්, සීක පුද්ගලෙක් වශයෙන් හිටියත්, රහත් උනත්, සර්වචනාසික පැත්තෙන් බැලුවත් මේ කියනා වූ ශ්‍රීමුක දේශනාව තේරුම් ගන්න මේ සංජානාති මඤ්ඤති වගේ පද වගයක් ඉදිරිපත් කරන්න වෙනවා. මේ සංජානාති කියන එක අපි ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි දේශනාවල මතක් කරා. හංගිනවා. හඳුනා ගන්නවා. ඒ හංගින්නේ හඳුනාගන්නේ ඍජු අත්දැකීමෙන් නෙවෙයි එක්ක ශ්‍රද්ධාවෙන් එක්ක රුචියට එක්ක කායින් හරි අහපු දෙයකට එක්ක නැත්තම් තර්කයෙන් නැත්තම් තමයි දෘෂ්ටි වශයෙන් බැසගෙන මේ මෙහෙමයි පෘථිවිය කියන්නේ කියලා. අපි ශ්‍රී ලංකාවේ අපි සිංහල බෞද්ධයෝ අපිටයි මේක අයිති කියලා ඉතින් අල්ලගන්න. ඉතින් අල්ලගන්න අපිට අද নানা ආකාර හේතු ඉතින් ඔය ලෝකෙන් ලැබෙනවා. ඉතින් ඒක අපි කිසියම් මේ වාද විභාගකින් තොරව ඒ හංගිනවා. හැංගුවට පස්සේ ඉතින් ඒක වෙනුවෙන් අර කිව්වෙන්ද මේකයි මම මේක මගේ මගේයි මේක මේකයි මමයි දෙක මේකයි කියලා දිගට මඤ්ඤණා කරනවා. ඒ නිසා ඒ පෘථුවිය අභිනන්දනයකට අනිවාර්යයෙන්ම වැටෙනවා කියලා සරුවචනාංශි පුංචි නිගමනයකට එනවා මෙතන. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට මේ පටවි කියන දැන් ඇත්තටම සංකල්ප 24ක් සරුවචන හඳුන්ලා දෙනවා මේ පළවෙනි එකයි අපි මේ සූත්‍රයේ සඳහන් නිසා පඨවි කියලා ගත්තේ ආපෝ තේජෝ වායෝ දේව බ්‍රහ්ම ප්‍රජාපති වශයෙන් සංකල්ප 24 සඳහන් වෙනවා කොයි එකත් අන්නර විදිහට අපි හුරතල් කරන්න ගත්තොත් ඒ හුරතල් කරන කොටාසයත් එක්ක බැඳීමක් ඇති මේ සිංහල බුද්ධ ආගම මේ අපේ දේශයයි කියලා බැඳීමක් නැත්නම් මේ අපේ තාත්තගේ ඉඩම එහෙම තමයි අලුතෙන් මම ආණ්ඩුවෙන් ගත්ත ඊටම නැත්නම් මල්ලා ගත්ත ඊටම නැත්නම් සල්ලිද ගත්ත ඊටම කියලා අර විදිහට කල්පනා කරනකොට අනිවාර්යයෙන් මේකෙන් අභිනන්දනයක් ඇති වෙනවා. ඒ ඒකට හේතුව අර සංඥා කරපු නිසා. හැඟීමක් ඇති කරගත්ත නිසා කැක්කමක් ගත්තයි කියලා කියන්නේ. අන්නේ කැක්කුම නිසා මේ පුද්ගලයා ඒකත් එක්ක බැඳෙනවා. ඉතින් ඒක නිසා මේ ඇති වෙච්ච තෘෂ්ණාව, මේ ඇති වෙච්ච උපාදාන නිසා කොච්චරක් දුක්ඛ දෝමනස පරිදේව එයාට ඇති වෙනවද කියන එක ඒ පුද්ගලයා දැනගත්තත් නැති උනත් ඉතින් ඊට පස්සේ වෙනවා මොකද ඒ මේ දේ ඒ පුද්ගලයාත් එක්ක බැඳීමක් ඇල්ලීමක් අල්ල බදා ගැනීමක් සිදුවෙන නිසා ඉතින් ඒකට අපි දේශන තුන හතරක් මේනකට කරලා තියෙනවා. අපි පසුගිය වතාවේ පටන් අරගත්තා මේ සංකල්ප 24ම ඇතුව යම් කෙනෙක් අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිතු අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරුසානන්දස්සාවි සප්පුරුසර්මේ සුවිනීතෝ සප්පුරුසර්මේ කෝවිදෝ විදියට මේ ලෝකෙ මෙහෙම අල්ලගෙන ඉඳලා නම් අත්තල මුත්තලාට වෙච්ච දේ තමයි අපටත් වෙන්නේ කොච්චර ඉඩම් බෝදල් අල්ලගෙන හිටියත් මරණ මොහොතේදී රියන් හතරයි ඉතුරු වෙන්නේ පෙට්ටිය දාගන්න කොටස විතරයි ඒකත් අරයි යන්නේ නැහැ ඒක ඉතින් අපි ළඟ තිබුණ නැතත් සෝණෙන් කැඩසක් අපිට වෙන් වෙයි අපි නම්බුකාර විදියට මැරුණොත් ඉතින් ඔච්චරයි ඔකේ තියෙන්නේ කියලා දැනගෙන එහෙමනම් කොහොමද මේ ලෝකේ යම් කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ ඒ සඳහා සත්පුරුෂ ධර්ම කියලා જાතියක් තියෙනවා. ආර්ය ධර්ම කියලා જાතියක් තියෙනවා කියලා යම් කිසි කෙනෙක් අපේ මේකට හිතගත යොමු කරුවා කියලා. ඉතින් ඊට පස්සේ තියෙනවා ආර්ය ධර්ම පොතේ ධර්මකට ඉවෙන් පාඩි ලැබුවට කිසිසේත්ම ಗುಣ විශේෂයක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව හික්මෙන්ඩ ඕන. ඊට පස්සේ මේ පුද්ගලයා අර ආර්යයන් වහන්සේලා පුරියන් වහන්සේලා අහලා උන්වහන්සේලාගේ ධර්මයේ දැනගෙන ඊට පස්සේ හික්මීමේ ආශාව ඒ විනයනය කරන ආශාව එන එක තමයි කුසල ඡන්දය කියන්නේ. දැන් අපි මේ එකතු වෙලා ඉන්නේ අන්න එහෙම කුසල ඡන්දයක් ඇති වෙච්ච පිරිසක්. ඉතින් මේ පිරිස අර පටවින් පටවිතෝ සංජානාති කියන හැඟීමක් ඇත්තුවා කියන බෑ නැතුවා කියන්නත් බෑ. හැබැයි යම් ආකාරයකට හැඟීම කැක්කුම අඩු ගන්නතාවකාලිකව සුමානකර දෙකට හෝ එහෙම නැත්නම් සාමනීර වශයෙන් උපසම්පදා වශයෙන් ඒක ඉක්මවලා තියෙන ටික වෙලාවකට. ඒ ඉක්මනට හේතුව අනර සත්පුරුෂ ධර්මය, ආර්ය ධර්මය අහලා ඒ ඇති ශික්ෂා පදවලට ගරු කිරීමක් වශයෙන්. චාරිත්‍ර වලින් වාරිත්‍ර වශයෙන් ශික්ෂා පද වාරිත්‍ර වශයෙන් තමයි විශේෂයෙන්ම වෙන් කරපු නිසා ඒ පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම භූත නැත්නම් දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී වශයෙන් අපේ ළඟ තියෙන සංකල්ප ඊට පස්සේ ඒ බ්‍රහ්ම ලෝක ඊට පස්සේ සියල්ල ඇත්තේ සියල්ල නැත්තේ ආදි වශයෙන් කියලා නිවන දක්වාම ඇති සීල සංකල්පයන් කෙරෙහි බුදුන් කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරේ ගෞරවයෙන් සංඝයා කෙරේ ගෞරවයෙන් තමන්ගේ සීලය ඉදිරියෙන් තියාන එක වෙනස් වාසයෙන් මීට වැඩිය ආර්ය ව්‍යවහාර වශයෙන් ਸਰුවත්න ව්‍යවහාර වශයෙන් කියන එක අහන්න එහෙම වෙන්න පුළුවන් කියලා පිළිගන්න පුළුවන් හික්මීමක් සහිතයි. නැත්තම් ඒකේ ටිකක් අහලා කරලා පොඩි අත්දැකීම් සහිත කොටසක් ඇති කෙනාට සීක ශික්ෂණය වෙන්නා කියන නමයි ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ. අන්නේම සීක පුද්ගලයා අර විදියටම පාඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූත එහෙම නැත්නම් සංකල්ප ඒ වගේ බ්‍රහ්ම ලෝක ආදී ඒ සියල්ල කෙරෙහි දක්වන ආකල්ප දැන් ඒ පුද්ගලයා දන්නවට නෙමෙයි ਸਰුවචන් ආංශයට ඒ පුද්ගලයා පෙරෙහි පේන ආකාරයට නැත්තම් මෙහෙම වුණොත් හොඳයි කියලා සරුවච්චන් වහන්සේ මේ මහා කරුණාවෙන් බලලා ඒ ශේක පුද්ගලයා විස්තර කරන්නේ මම අර අද දේශනාවේ මාතුකාවසෙන් තියපු යෝපිසෝ භික්ඛවේ සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේම පත්තේමාන. තාම සම්පූර්ණ යෝගක්ෂේමයට පත් වෙලා නැහැ රහත් වෙලා නැහැ අපත්තමානසෝ මනස සම්පූර්ණයෙන් පිරිසුදු වෙලා නැහැ අනුත්තරං යෝගක්ෂේම පත්තේමාන අනුත්තර වූ ඒ Brahmacharya ජීවිතයේ කෙලවර ප්‍රාර්ථනා කරන්නා වූ කිනා ජීවත් වෙනවා වාසය කරනවා ඒ වාසිකදී සෝපි පටවියෙන් පටවිතෝ අභිජානාති ඒ පුද්ගලයා අර පෘථුවිය පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දන්නවා ඉතින් අපි අද තේරුම් ගන්න හදන්නේ සංජානාති එහෙම නැත්නම් මේ අභිජානාති කියන වචන දෙක අනුව මේ පෘථුවිය නැත්නම් ওই සංකල්ප 24න් එකක් යක් වශයෙන් සාකච්ඡා කරනකොට අපිට කොච්චරක් මේක ඇඟට වැදිලා තියෙනවද අපි ක්‍රියාකාරකම් වලේ කොච්චර පේන්න තියෙනවද අපි පරියන්කේ ඉන්නකොට අපි සක්මන් කරනකොට දිනදා වැඩ කරනකොට කොච්චරක් අපි ඒක වටහා ගන්න උත්සාහ කරනවද කියන එක අපි නැවත සල්කා බලන්න හදාන්නේ. ඉතින් ඒකටත් ඇත්තට අපි ගිය සුමානේ ලද අවස්ථාවේදී සෑහෙන විස්තරයක් වශයෙන් ඉදිරියට ගියා ඒ තමන් බණ භාවනා කරනකොට හරියන්න පුළුවන් වරදින්න පුළුවන් මේ දෙකේම ඉන්න කෙනාට තමයි සේක කියලා කියන්නේ හරියටම හරිය කෙනා නම් ඉතින් සෝවාන් මාර්ගඵලාදී මාර්ගඵලයකටපත් වෙනවනේ තාමපත් වෙලා නැති වෙන්නත් පුළුවන් පත් තුනත් රහත් වෙනකන් සේක කියන එක පාවිච්චි කරනවා ඒ රහත් වීමෙන් තමයි මේ අපත්ත මානස කියන தත්ත්වය ඉක්මවන්නේ යෝගක්ෂේමයටපත් වෙන්නේ අන්නේ මේ ඉන්නේ කෙනා ওই සාමාන්‍ය ලෝකයා පෘථිවිය දිහා දකින විදිහ නෙමෙයි දකින්නක විශිෂ්ට ඥාණයෙන් දකිනවා. ඒ නැත්නම් එයා මේ හඳුනා ගැනීම හැඟීමක් ඇති කර ගැනීම කෙලෙස් සහිත දෙයක් ය තණ්හා මාන සහිත දෙයක් කියලා අඩු ගානේ අහලා අත්දකලා නැති වුණත් සාක්ෂාත් කරලා නැති වුණත් දැනගන්න. අන්න එහෙම කෙනා කෙරෙහි බුදුහාමරෝ දෙන ප්‍රතිපදාවක්. අන්න එහෙව් කෙනා කොහොමද පෘථිවිය කෙරෙහි පිටාන්ට ඒ කෙනා පාඨවෙන් පාඨවිතෝ අභිඥාය පෘථුවිය පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥානෙන් දැන පඨවින් මාමඤ්ඤි. ඒ කියන්නේ පෘථුවිය මම කරගෙන මම පෘථුවිය කරගෙන එහෙම කල්පනා මඤ්ඤණ නැතුවම නෙවෙයි. එනේන මඤ්ඤණාවක් පාසා මේක මඤ්ඤණාවක් බව සිහිපත් කරලා ඒ හික්මෙන් උත්සාහ කරන නිසා නෝ මඤ්ඤ කියලා පාවිච්චි කරන්නේ මා මඤ්ඤ කියන වචනේ සර්වඥයන් පාවිච්චි කරනවා. ප්‍රතිචේදාර්ථයක් කරන හිතට නිතරම වෙන මේක අප්පගේ බුදලේ මේක දාලා ගියොත් මේ මේ විදිහට ආයාලයට යයි අල්ල පිටම අල්ලගත්තොත් මේ මේ සැප ලැබෙයි කියලා හිතට නිතරම එනවා. අන්නේ සෑම මඤ්ඤණාවක් විසීම හික්මීමක් ඇති කර ගන්නවා. පටවින් මාමඤ්ඤ, පට වියානාමඤ්ඤ. මේ ඉදම පොහොර වෙන්න වෙන්න මගේ දක්ෂකමයි පේන්නේ. මේ ඉදම හොදපාල වෙලා දුර්වල වෙන්න වෙන්න මගේ දුර්වලකමයි පේන්නේ කියලා අර අර පෘථුවියත් අල්ලගෙන ඉදමක් අල්ලාගෙන එහෙම ගැහෙන්න දඟලන්නේත් නැහැ. ඒ හින්දා පටවිතෝ මාමඤ්ඤති මම යණ යන තැනම නැත්තම් මම මේ ඉඩම දාලා යන්න හොඳ නැහැ. ඉඩම මම දාලා යන්න හොඳ නැහැ කියලා ඒ දෙන්න අතර ඔරුවයි හබලයි වාගේ කොල්ලාවයි ඔරුවයි වාගේ ගහයි පොත්තයි වාගේ ගහයි ඡායාවයි වාගේ ඉතින් අර බන්ධන ඇති කර ගන්න. ඒ වගේම පටවින් මේටි මාමඤ්ඤති මේ පෘථිවිය මගේයි නොහඟි. එවන ඒ කියන්නේ මම නිතරම මේ මේ මේ ඉඩම ඇතුලේ කොහේ හරි ඉඳගෙන මේක රැක රැක ඉන්න ඕනේ. වගේ මං කොහේ ගියත් මං ඉඩම අමතක කරන්න අරකයි. ආන්නේ විදිහට මේක අල්ලාගෙන කල්පනා කරනවා. ඒ විදිහට කල්පනා කිරීම හිතට එන එක ශේක පුද්ගලට වළක්වන්න බෑ. මොකද අපේ හැදියාව තුල අපේ තියෙන සංඥාවල් තුල. නමුත් ਸਰවචනංශය ඒක සඳහා මතක් කරනවා මේවා එනකොට එහෙම පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියන එකට හික්මෙන්ට ක්‍රමයක්. පටවින් මාමඤ්ඤි පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් මේටි මාමඤ්ඤි. ඒක මේ පෘථුවිය මගේයි හඳින්නේ නැහැ පෘථුවිය මමයි හඟින්නේ නැහැ මමයි මම පෘථුවියයි හඟින්නේ නැහැ පෘථුවිය ආත්මය කරගන්නේ නැහැ කියලා එනේන සංකල්පනාවදී ඒකට හික්මීමක් ඇති කරන සාමාන්‍ය මේක ඔය මෙනෙහි කිරීම කියලා හඳුන්වා දීමේදී යම් ප්‍රමාණයකට මේක පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට එහෙම මතුවෙන මතුවෙන වෙලාවේක මඤ්ඤණා නොකිරීමේ දක්ෂතාවයක් තුලින් ඒකේ නියම ප්‍රകൃතිය අභිඥාට ඉඩ නොදුන්නොත් මඤ්ඤණාව පහළ වෙනවා සංඥා පහළ වෙනවා ඊට පස්සේ සංඥා අනුව ඒ සාමාන්‍ය පඤ්ඤත්ති ඉතින් දිගට දිගට ගිහිලා අපි අරක හිතේ ඇතුවම් බහ ගන්නවා මණ්ඩි බහිනවා. ඒ නිසා මතුවෙන මතුවෙන සංකල්ප වශයේ ඒ ඒ වෙලාවේදී මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි වශයෙන් එහෙම නැත්නම් මේක ප්‍රථම විභක්තියෙන් ဒုတိ ය විභක්තියෙන් සත්ත්මීන් ආදී වශයෙන් ව්‍යාකරණ වලට නංගනවා ඒකත් එක්ක ප්‍රේම කර කර ඉන්නේ නැහැ හුරතල් කර කර ඉන්නේ එනකොටම දැනගන්නවා මේක තුල තාම තියෙන තෘෂ්ණාව මේක තුල තාම තියෙන උපාදාන මේ දෙක තියෙනවා නම් අනිවාර්යයෙන් මේක ජාති ජරා මරණ වලින් කෙලවර වෙනවා අවිද්‍යාවට පොහොරක් වෙනවයි කියලා අන්න ඒ එනේන වෙලාවේදී ඒක මඤ්ඤණා නොකර සිටීමෙන් නැත්නම් මඤ්ඤණා නොකර සිටීම කියන වචනේ මම අස් කරගන්න වෙනවා එනේන මඤ්ඤණාවට මඤ්ඤණා නොකර සිටීමේ ශික්ෂා වශයෙන් පිළිපදින්න පටන් අරගන්න එක මම හිතන්නේ දේශනාකදී එච්චල්ලා එච්චර අමාරුයි කියලා ඒත්තු කරලා දෙන්න. ඒ කියන්නේ අපි භාවනා කරගෙන ඉන්නවයි කියලා හිතමු. ආනාපාන භාවනා කරගෙන ඉන්නකොට තමයි මේ වාඩිලා ඉන්න පොළවේ තද ගතිය වැටහෙනවා. ඉතින් තදගති වෙනවද රිදෙනවා අනේ නේදකින් කියලා ඒක පිළිබඳ තරහාවක් එන එක ස්වභාවිකයි. එයා මේකට කොට ඇති බණ හොඳයි කියලා මේ පෘථිවියත් එක්ක ඉතින් විවිධාකල්ප කල්පනා එනවා. එහෙම නැත්නම් තමගේ gedara ඒ දාලා ආපු ඉඩමි දේවල් කල්පනාවට එනවා. ඉතින් එනකොටම ඉවවා පිළිබඳ හොඳින් හෝ නරකින් අතපත ගන්න ගියොත් වෙන්නේ මූල කර්මත්තානේ ගිලිහෙනවා කියන කහඬ දෙයක් නැහැනේ. ඒ වගේම සමාධිය කෙලෙසෙනවා කියලා අහන්න දෙයක් නැහැ නේ. ඒක නිසා අපි ඒන දේවල් මඤ්ඤණා නොකර ඒ වේදනාව හෝ එන කල්පනා මම නෙවෙයි මගේ නේ කියලා අයින් කළොත් අපිට මූල කර්මස්ථානට යන්න පුළුවන් සතිය පිහිටවන්න පුළුවන් සමාධියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම හිතන්නේ කාටවත් මේක තේරුම් ගන්න සාපේක්ෂකව අමාරුයි කියලා. නමුත් අපි ගිය පාරක් මතක් කරා මේකට වැඩිය ටිකක් මේ රූප ධර්මනේ පට වියාපෝ තේජෝ වායෝ කියන්නේ මහා භූත හතර. ඉතින් මේවා අපිට කම්පන චංචලය, තද ගතිය, මිලෙක් ගතිය, උණුසුම් සිසිල් ගතිය, පැකිරෙන ගතිය, පිඩු කරන ගති වශයෙන් විවිධ ආකාරවලින් පේනවා ගැඹුරු භාවනාවේදී. මතු පිටනම් පේන්නේ පරපෘතු වියය, තද ගතිය, පෘථිවි වශයෙන්, උණුසුම සිසිල් ගින්නර වශයෙන්, පැකිරෙන මේ පිඩු කරන ගතිය ආපෝ ධාතුව වශයෙන්, සලන, දරන ගතිය වායෝ ධාතුව වශයෙන්. භාවනාදී හොඳට තමන්ගේ කායේ වර්තමාන වශයෙන් පාදතර මේවා පෙනෙන්නේ තද කම්පන චංචල උණුසුම් සිසිල් ගති ඒ ගති වලට කියනවා භාව කියලාත් කියනවා ස්වභාව කියලාත් කියනවා ඉතින් භාවනාදී මේ භාව ලක්ෂණ මතුවෙනකොට ඒවත් එක්ක වැඩි දුර ගියොත් එන්නේ මූල කර්මස්ථානේ අමතක වෙනවා සතිය කැඩෙනවා සමාධි කැඩෙනවා ඒ නිසා අපි කරන්නේ මෙවුවා තියෙද්දිම හෝ අපි නැවත නැවතත් මූල කර්මස්ථානත් එක්ක ගනුදෙනු කරනකොට මේ වගේ පරිණාමයක් නිසින්ින්ද වින්ද වෙනවා. මේට වැඩි ටිකක් දරුණු තැනකට අඬ ගහන යන්නයි මට හිතුනේ ගිය පාරත් අපි ගියා. මේ විදිහට කරගෙන යනකොට අපි හිතමු සමාධිය ආවයි කියලා. දැන් සමාධිය කියලා කියන්නේ රූප ධර්මයක් නෙවෙයි. සමාධිය කියලා කියන්නේ බොහොම සුව එළවන තත්වයක්. ඊට පස්සේ මේ සුව එන එළවන මේ தત્ත්වයේ මතත් මඤ්ඤණා වෙන්න පුළුවන්. නැත්නම් නාම ධර්ම මත. ඒ මඤ්ඤණාවල් වලිමුත් මේ පටවි ධාතුව හා සමාන පටවි ධාතුවට පටලවා ගත්තොත් වෙන හානිය හා සමානම හානියක් වෙන්න පුළුවන් බව පිළිගන්නලා දෙන්නම් මට අමාරු වෙයි කියලා මං හිතනවා. ඒ මොකද භාවනාදී ලැබෙන සමාධිය හැම කෙනාටම කෑදරකමක් තියෙනවා. හැම කෙනාම ඒක පිටිපස්සේ තමයි මේ දුවන්නේ. කොටින්ම කියනවා නම් භාවනා කියන්නේ සමාධිය කියලා හිතාගෙන ඉන්න. ඒක නිසා යෝගාභ්‍යාසවල වුණත් ඉඳගෙන ඉන්න ආසන ඔක්කොටම කියන්නේ සමාධි ආසන කියලා. ඒ කියන්නේ බුද්ධ ඥානසේ 15 වෙනිට ඉස්සලා තිබුණු විවහාර ක්‍රම සමාධිය කියලා කියන්නේ මේ චිත්ත සමාධිය. මේ ඇතිවෙච්ච චිත්ත සමාධිය කෙරෙහි මඤ්ඤණා කිරීම භාවනාව හරියයි කියලා හිතන සීක පුද්ගලයාගේ සාමාන්‍ය ස්වභාවය. නමුත් සර්වඥන්සේ මේ ධර්ම දේශනාවේ මතක් කරනවා මේ මූලධර්ම පරියාය සූත්‍රයේදී ඒ නාම ධර්ම વિશેයි මාමඤ්ඤේ මේ කියන්නේ අපි ගත්තොත් ප්‍රථම ධානය, ဒုတိ ය ධාන වශයෙන් සමත වශයෙන් හෝ නැත්නම් ගැඹුරු විපස්සනා සමාධියක් වශයෙන් ඒ සමාධිය පඨම ධානම මාමඤ්ඤේ පඨම ධානය ප්‍රථම ධානයේ වශයෙන් කල්පනා කරන්න එපා ප්‍රථම ධානයේ මගේ වශයෙන් ගන්න එපා ප්‍රථම ධානයේ මගෙන් කියලා හිතන්න එපා මම ප්‍රථම ධානයයි කියලා ගන්න එපයි කියලා. ඉතින් ඒකේ හරි ලස්සනයි ප්‍රථම ධානය කියන කාර්යම කාම ලෝකේ ඉඳලා රූප ලෝකෙට මාරු වෙන තැන් නිසා ඒක ටිකක් මේ චංචන කම්පල සහිතයි ටිකක් මේ රළු පරළු ගතියක් තියෙනවා. ඒක හුඟක් වෙනස් ද්විතිය ධානය. ද්විතිය ධානයේදී අර ධාන භාවනාවල තියෙන රළු පරළු ගතියට අඩු වෙලා කොහොම සුන්දර තැනක් හිටන තියෙන්නේ. ප්‍රථම ධානයට වැඩිය කීකරු ගතියක් තියෙනවා. අනේ ඒක සම්බන්ධ කොටසක් මේ මූලධම්ම පරියාය සූත්‍රයේට සාධක සූත්‍රයක් වශයෙන් සප්පුරුෂ ධම්ම සූත්‍රයේදී මම හුටාගත්තා පුණචබරම්බික වේපික්කවේ බික්ඛු සප්පුරුෂ අසප්පුරුෂෝ යම් කිසි විදිහට ආර්ය විදිහට සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති ආර්යයන් වහන්සේලා ආශ්‍රය කරපො නැති ආර්ය ධර්මයේ හඳුනන්නේ නැති ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැති කෙනෙක් විතක්ක ਵਿਚාරාණ වූප සමාජත්තං චේතසෝ අජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං ਵਿਚාරං විවේකජං සමාධිජං පීතිසුඛං ဒုတိ ය ඥානං උපසම්පත්ත විහෙරති මෙන්න මේ කියන සබ්බදම්ම මූලපරියාය බණ දන්නේ නැති නියම සත්පුරුෂයෙක් ආශ්‍රය කරලා නැති නියම ආර්යයන් ආශ්‍රය කෙනෙක් ආශ්‍රය කරපු නැති කෙනෙක් ဒုတိ ය ඥානෙ උපදවනවා ඒක කියන්නේ කොහොමද විතක්ක ਵਿਚාරණ වූපසමෝ එයා පළවෙනි ධානයේ තියෙන ධානාංග පයෙන් විතක්ක ਵਿਚාර පීතිසුඛ එකක් ගතා කියන ධානවල විතක්ක ਵਿਚාර කරත් අහිං කරලා අජ්ජත්තං සම්පසාදන ඇතුළත බොහෝම සුව පහසු එළවන සුළු චේතසෝ ඒකෝදි භාවං හිත හොඳට එකලස් වුණා වූ අවිතක්කං අවිචාරං විතක්ක ਵਿਚාරදකේ වෙහෙස නැති සමාධිජං පීතිසුඛං පීතිසුඛ ඒකාග්‍රතා සහිතෝ ဒုတိ ය ධ්‍යාන උපසම්පජ්ජ විහෙරති උදේ මතක තියාගන්න අසත්පුරුෂය ගැන කතා කරන්නේ අසත්පුරුෂෙක් ඉන්නවා ඒ පුද්ගලයා දැන් මේ ද්විතිය ධ්‍යාන ලබාන උපදිනවා. උපදවාගෙන වාසය කරනවා. ඉතින් ඕනම කෙනෙකුට දිරව ගන්නට අමාරුයි අසත්පුරුෂයෙක් කොහොමද ද්විතිය ධ්‍යානයක් උපදවන්නේ කියලා. නැත්නම් ද්විතිය ධ්‍යානයක් උපදවාගත්ත මේ උතුමන් වහන්සේට ඇයි බුදුහාමුදුරුව අසත්පුරුෂයි කියන්නේ කියලා. ඒකේ බුදුහාමුදුරුවන්ගේ දේශන විලාසයක් එක එක අර්ථකථනයක් තුලින් මේ අර කලින් කිව්වා අරියාණං අදස්සාවේ අරිදම්මේ අකෝවිදෝ අරිදම්මේ අවිනීතෝ සප්පුරුසානං අදස්සාවේ සප්පුරුසාමේ අවිනීතෝ සප්පුරුසාමේ අකෝවිදෝ අන්න ඒ අර්ථකථනය තුලින් බලනකොට මේ මිනිස්සයා හරි ක්‍රමයකට භාවනා කරනවා කොච්චරද කියනවනම් අර්පණ සමාධිය ලබාගෙන පඨම ධානයත් උපදෙකමාගෙන ද්විතිය ධානයට ගිහිලා මේ තරම් ගුණ විශේෂයක් අත්දගෙන විතක්ක ਵਿਚාර දෙක නැහැ අජත්තං සම්පදාතන චේතතෝ ඒකෝදි භාව හොඳට හිත තැම්පත් වෙලා හිත හරියට එකලස් වෙලා සමාධිජම් පීතිසුඛක්. මේ උපදවන්නේ ආමිෂ පීතිසුඛයක් නෙවෙයි. निराමිෂ වූ සමාධිජ වූ පීතිසුඛයක් උපසම්පච්ච විහෙරති. මේ විදිහට ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන පළම මේකේ සංකල්ප 24ක් කතා කරනවා වගේ සත්පුරුෂ අසත්පුරුෂ සූත්‍රයේ 18ක් කල්පනා කතා කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒ පුද්ගලයා මෙන්න මෙහෙම කල්පනා කරනවා. ආං කොමි ဒုတိ ය ඥාන සමාපත්තිය ලාභි මම වනාහි ဒ ුතිය ධ්‍යාන සමාපත්තිය ලාභී වෙමි. ලැබුවා වූ කෙනෙක් වෙමි. ඉමේ පණඤ්ඤා පණඤ්ඤෝ ဒ ුතිය ඥාන සම ဒ ුතිය ඥාන සමාපත්තිනෝ නලාභි මෛත් එක භාවනා කරන මේ අනික් කටියට ဒ ුතිය ඥානෙ නැහැ මගෙන් පර පිට අනික් අයට ဒ ුතිය ඥානෙ නැහැ සෝ තාය ဒ ුතිය ඥාන සමාපත්තිය අත්තානුක්ඛංසේති පරම වම්බේති ඒ පුද්ගලයා මේ ලබාගත් ආ වූ ද්විතිය ධාන සමාපත්තිය නිසා අනුන් පහත් කළ සලකනවා තමන් උසස් කළ සලකනවා මෙන්න මේකයි අසත්පුරුෂකම කියලා බුදුහාරෝ ඒ සූත්‍රයේදී කටහොදලා දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ තරම් විශාල දුෂ්කර වූ ඒකට සෑහෙන සීලයක් තියෙන්න ඕනේ සෑහෙන සමාධියක් තියෙන්න ඕනේ නමුත් එසේ වුණත් ඒ පුද්දලා Tamanට අනුන්ට හානි කර වූ ධර්මතාවයක් biju හංගාගෙන ඉන්නා වගේ ඇතුලේ තියෙනවා ඒ නිසා උට අසප්පුරුසයි කියලා කියනවා ඒකට පෙන්වන ඊට පස්සේ බුදුරජාණන්සේ ඒකේ ඒ තරම්ම විපස්සනා සමාධියක් හෝ සමාධියක් උපාගත්තත් ඒ සමාධියත් එක්ක Taman හඳුනාගන්න මේක මගේ මමයි උපයාගත්තේ මටයි මේ සමාධිය ඉඳගන්න ඉඳගන්න වතාවේ මට එන්න ඕනේ මම දන්නවා මේක හැටි කියලා ඒක පිළිබඳව යම් අදහසක් ගත්තොත් ඒකකින් අසත්පුරුෂ ගතියක් යටපහුවේ අසත්පුරුෂ ගතියක් මල පනිනවා ඉර පැන්නුමක් සිද්ධ වෙනවා ඒක නිසා බුදුජානකේ අසත්පුරුෂයි කියලා උන්වහන්සේ දෙනවා සත්පුරුෂයා කොහොමද වැඩ කරන්නේ කියලා ඒකයි මෙතන මේ හුවා දක්වන්න ඕන දේ සත්පුරුෂංකෝ භික්කවේ ඉති පරිසංචික්කති අතෙන්ට ගිය නැත්නම් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය ආදී අර්පණ සමාධියක් හෝ හොඳ ගැඹුරු විපස්සනා සමාධියක් ලැබපු කෙනා මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයෙන් බුදුහාමුදුරු දෙන්න හදන උපදේශයට අත්තරක් මෙතන හම්බ වෙනවා. මෙන්න මෙහෙමයි කල්පනා කරන්නේ. ဒုတိ ය ධානය සමාපatti කොහොමී අතම්මයතා උත්තා භගවතා අපිට අපේ සරුවච්චන්හන්සේ උගන්වලා තියෙනවා ဒုတိ ය ඥාන සමාධියත් අතම්මයතාවයක් විදිහට කල්පනා කරන්න. ඒතර මඤ්ඤණා අභිඥා පදවලට තවත් පදයක් ඒ කියන්නේ ගැඹුරු ශාස්ත්‍රීය භාවනා ලෝකේ පදෙන පදයක් බුදුහාමුදුර අපිට අදලා දෙනවා ဒုတိ ය ධානා සමාධියෙන් කෝමි අතම්මේතා උත්තා භගවතා අතම්මේතා කියන පදයට මේ කාලේ වෙනකන් කවදාකවත් කවුරක්වත් උත්තරයක් දෙලා තිබුණේ නැහැ. දීව හැම උත්තරයකම තිබුණේ බොහෝම වටින් අතගාලා තාමත් කියන්න අමාරුයි. ඒකට හරි ඒ කියන්නේ මේ වගේ විචක්ෂණ උත්තරයක් දුන්නාද කියලා. ඉතින් අපේ කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ ඒ නිවන දේශනාවලදී උන්වහන්සේ දේශන දීපයක මම දැක පහුගිය දවස්වල කීප දෙනෙක්ම ඒ තිබුණු අර්ථකථන වලට වැඩිය බොහොම විප්ලවකාරී අර්ථකථනයක් විදිහට මේ ඒ අහන කෙනාට හොඳයි කියන පැතුම් කල්පනා කරලා තියුණා. තම්මේතා කියන වචනේ විරුද්ධත්වයට තමයි අතම්මේතා කියලා කියන්නේ. තම්මේ කියලා කියන්නේ තද්මය කියන වචනෙන් ආපු එකක් බිඳී ආපු එකක් කියලා කියන්නේ. තද්මය කියලා කියන්නේ රිදීමේ රන්මය ගෝමය වගේ එයින් නිපන් කියන අර්ථය. රණින් උපන් දෙයට රන්මය කියනවා. මැටියෙන් උපන් දෙයට මෘන්මය කියලා කියනවා. ශිලාවෙන් උපන් දෙයට ශිලාමය කියලා කියනවා. අරකයන් උපන් දෙයට ගෝමය කියලා කියනවා. ඒ වගේ තත්මය කියලා කියන්නේ එයින් නිපන් දෙය. ද්විතිය ධානය නිසා ඇතිවෙච්ච ආඩම්බරයට කියනවා ද්විතිය ධානයේ තම්මේතාවය කියලා. ද්විතිය ධානය නිසා ඇතිවෙච්ච මානෙට කියනවා එයින් නිපන් තම්මේතාවය කියලා. ද්විතිය ධානය නිසා යම් දෘෂ්ටියක් ඇති වුණා නම් ඒකට කියනවා ද්විතිය ධානය නිසා ඇතිවෙච්ච තම්මේතාවය. බුදුරජාණන්සි කියලා තියෙනවා ද්විතිය ධානය නිසා තණ්හා මාන දෙට උපයන්න එපයි කියලා. ඒකයි අතම්මේතාව උත්තා භගවතා. එතකොට බුදුජාන් වහන්සේ අපිට අර අසත්පුරුෂයාගේ කතාව ගෙන හරපාලා ඒ පුදුලට ටොක්කක් අනින්නේ මේකේ තියෙන ගැඹුර කියලා දෙන්නයි ඔය ද්විතිය ධානය උපදවා කියන එක හිතන්න පා ලේසියට කරන්න පුළුවන් දෙයක් කියලා. එහෙම මේ පහත් කළ කලකණ්ඩ අසත්පුරුෂය කියලා බයින්න පුළුවන් ඉන්නේ බුදු කටකට විතරයි අපට අමාරුයි. ඒ වගේම මේ විපස්සනා සමාධියේ මග්ගාභංග ඥාන දර්ශනේ දක්වා එන විපස්සනා සමාධිය පුදුම මිහිරි තාමත්ම සෙල්ලක්කාරයි. එවැනි සෙල්ලක්කාර සමාධියක් ඇති වුණාට පස්සේ Taman Tamanට අසත්පුරුෂ වෙන්න පුළුවන් තම්මේතාවය ඇති වෙනවා. තම්මේතාවය කියලා කියන්නේ තේන සමාපත්තිය අත්තානුක්ඛංසේතු පරම්වම් බෙහෙති. මමයි මේක ඇති කරගත්තේ අනික් අයට බැරි වුණා කියලා අන්න මාන්නයක් ඇති කරගන්න. අන්න දෘෂ්ටියක් ඇති අන්න තණ්හාවක් ඇති අන්නේ ඇති ගැනීමම අසත්පුරුෂය කියන එකයි අපිට මෙතෙදී වචනාර්ථ වශයෙන් වෙලාව හැටියට කොටු කරලා ගන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ සත්පුරුෂංගෝක බික්කවේ ඉති පරිසංකිච්චිකති ဒုတိ ය ඥාන සමාපත්තින් කෝපි කෝහි අතම්මේතා උත්තා භගවතා මේ ဒုတိ ය ධ්‍යාන සමාපත්තියත් නිෂ්ඨාව නෙවෙයි කෙලවර නෙවෙයි මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේකට ආසාව ඇති වුණොත් එතනම ටැග් ගහයි එතනම කරකෙන්න පටන් ගන්නවා අන්න ඒ වැඩේ යසප්පුරුෂ ඒක නිසා සරුවචාන්ස කියනවා මේක කරේ තියාගන්න එපා. මේක මම කියා ගන්න එපා, මගේ කියා ගන්න එපා, මගේ ආත්මේ කර ගන්න එපා. මෙච්චර හේතු ද්විතිය අධ්‍යානෙ අර කියාපු අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං අජ්ජත්නම් සම්පසාදින් චේතසෝ ඒකෝදි භාවං කියන මේ මිනි මනහර වචන ටිකෙන් විස්තර කරන මේ ද්විතිය අධ්‍යානයවත් මම මාගේ හැඟීමකින් දෘෂ්ටියකින් වැටෙන්නේ නැතුව හිටියොත් සප්පුරුසයි. කියන්නේ එතෙන්ද ගියත් තණ්හාමාන දිටි පවතිනවා. මෙන්න මේක පිළිබඳව ඇස්සරීමක් නැතුව ද්විතිය ධානය හම්බ වෙන එකට වැඩිය හොඳ හම්බ වෙන්නේ නැති එක කියලා මට කියන්න හිතෙනවා. ඒ තරම්ම මෙතෙන්ට යනකොට මේ දෙපැත්ත කැපෙන කඩුවක් බව දන්නේ නැත්තම් මේ දැලිපියෙන් කිරි කන්න ගත්තොත් තුවාල කරගන්න. ඉතින් ඒක මතු කරලා දෙන්නයි මේ සරුවචන වංශයේ ඒ අතර මූලධම්ම සබ්බධම්ම මූලපරියාය සූත්‍රයේ මේකේ සඳහන් කරලා තියෙනවා බ්‍රහ්ම සුභකින්නක ආදි වශයෙන් ඒ බ්‍රහ්මතල. ඒ බ්‍රහ්මතල පෙන්වන්නේ ඒ ඒ ධ්‍යාන වලට සමාන කළා තමයි. ඒ ඒ ධ්‍යානයක් ලැබනකොට ඒ ධ්‍යානයේ තියෙනවා ඇලි බැඳී ගන්න ගතිය. ඒක නිකාන්තිය කියලා සඳහන් කරන්නේ. ඒක විපස්සනා වේදී නම් පැහැදිලිවම උපක්ලේශවල සඳහන් කරලා තියෙනවා සමත සමාධිත් ඒක සඳහන් කරලා තියෙනවා චතුත් අධ්‍යාන දක්වා ගිහිල්ලා ඒ චතුත් අධ්‍යාන සමාධිය සති උපේක්ඛා සති පාරිශුද්ධින් කියලා ඒක උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසුදු කරගත්තේ නැත්නම් සම්මා සමාධි වෙන්නේ නැහැ. ඒ සමාධි ලැබනකොට උපේක්ෂාවට නොවැටි චතුත් අධ්‍යානෙ උපේක්ෂාව හොඳට තියෙන්නේ. ද්විතිය අධ්‍යානෙදී තාම ධානා ආශාව තියෙන්න ඉඩ තියෙනවා. චතුත් අධ්‍යානෙට ගියත් ඒ සමත වශයෙන් හම්බෙන උපේක්ෂාව මෙතෙන්ට මදි. මේ විපස්සනා උපේක්ෂාවම ලබන්න ඕනේ. නැත්නම් සංඛාර උපේක්ෂාවම ලබන්න ඕනේ. ඒ වගේම මේක සතියෙන් බලන්න ඕනේ මේක මේ ආයුධයක් උපකරණයක් මිස ගෙවැදින්ට මම කියාගන්න ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි. ආඩම්බර වෙන එක අපි හදිච්චා හැකිය හැකියා හැදියාවේ හැටියට වෙනවා. ඒක දෝෂෙකුත් නෙවෙයි. අන්න ඒක ආදීන වේදන් නැති වුණොත් නැත නැවත නැවත ආශ්‍රය කරන පටන් අරගත්තොත් එතන යම් ප්‍රමාණයක මණ්ඩි විඳිනවා. යම් ප්‍රමාණයක බැඳීමක් ඇති කරලා අන්තිමට අපි දන්නේ නැහැ කොහෙන්දෝ හරියට හැම කාවට පස්සේ කොක්ක ගැස්සුවාම අපි කොක්ක යමිනෙන්නේ. ආන්නේ වගේ යමිනිලා කැමිනේ. අන්න ඒක අසත්පුරුසයි කියලා මේ බුද්ධ ජනසේ සඳහන් කරනවා. ඒක නිසා උපදීන උපදීන සමාධියක ද්විතිය ඥාන සමාධිම්මිකෝ භික්ඛවේ අතම්මේතා උත්තා භගවතා. ඊට පස්සේ බුදුහාම ලස්සන වචනයක් කියනවා. අද ඉන්න විද්‍යාඥයෝ පවා දෙකොන තද වෙන වචනයක් යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා. යමක් යමක් ගැන භික්කවේ මහණෙනි මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ නිසා මේක කෙලෙසෙනවා. ඒක වෙනස් දෙයක් වඩටපත් වෙනවා. ඒක විපරිණාමයටපත් වෙනවා. ඉතින් අද ඇත්තටම විද්‍යාවේ තියෙන අන්තිම කෙලවරේදී ඒ ඇත්තන තේරුම් අරගෙන ගිහිල්ලා තියෙනවා යමක් අපි අත ගන්නට යමක් මගේ කියන විශේෂේෂයට ගත්තොත් ඒ විශේෂේෂ්ඨයම තමයි යා නැහින්නේ. කඩුව අතර ගත්ත එක නා කඩුවෙමයි නැහි. ඊතලයේ අතර ගත්ත එක නා දුණු ඊතල ගත්ත නා ඒකෙමයි නැහින්නේ. ඒ වගේ අපි යම් විශේෂේෂ්ඨයක් මම දන්නවා කියලා ගියේ මිනිහෙක් කියනවා නම් ඒකෙමයි නැහින්නේ. බුදුරජාණන් ඔක්කොම විශේෂේෂ්ඨ දැනගෙනවත් මම මාගේ කිව්වේ නැහැ. ඒ නිසා මේ යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියන යමක් යමක් පිළිබඳ අපේ තණ්හා මාන දිටුලි මඤ්ඤනා කළොත් ඒ නිසාම ඒක වෙනස් දෙයක් වඩටපත් වෙනවා. කියන්නේ අපේ පාලනය ගිලිනවා. ඉතින් මේක බොහොම ලස්සනට විස්තර කරලා දෙන්න පුළුවන් මේ ဒုတိ ය ධානය ගත්තම ඒකයි. අපි හිතමු ဒုတိ ය ධාන සමාපත්තියෙන් නැගිටලා ඒ කියන්නේ අර්පණාවෙන් නැගිටලා යා කල්පනා කරනවා මම දැන් ඉන්නේ ඒ ධානය ලබාගත් සමාජිත පීචි සුඛයේ ඒකේ ඉතුරු වෙච්ච කොටසේ අනේ මේක කොච්චර සැපද මේක නිර්ාමිසයි එහෙමකට මේක ඕන වෙලාවක ගන්න පුළුවන් අනේ දරුවන්ට උනක් දෙනවනම් මේක තමයි හොඳ කියලා එයා කල්පනා කරනවා එහෙම කල්පනා කරුවොත් තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. නමුත් ධානයෙන් කැඩෙන්නේ නැහැ. මොකද ධානයෙන් නැගිටලානේ. නමුත් මේ විදියට කල්පනා සහිත කෙනෙකුට නම් ධානයේ ඉන්නකොටත් මේ කල්පනා එන්න බැරි නෑ. ආවොත් ඒ කල්පනා කරන්න නිසාම ධානය කැඩෙනවා. මම ධානයේ ඉඳගෙනම මේ ද්විතිය ධානය නේද මේක විතක්ක ਵਿਚාර නැහැ නේද මේක ප්‍රීති තියෙනව නේද මේක සුඛ තියෙනව නේද කියලා කල්පනා කරනක ධානය නෙවෙයි කල්පනා කරන පමණින්ම ධානය කරෙනවා නිසා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියන එක ධාන භාවනාවේදී හරිම ප්‍රසිද්ධයි ඒක හොඳ ලස්සනට මට මතකයි චතුත්ථ ධානය විස්තර කරනකොට කතා කරලා තිබුණා චතුත්ථ ධානය සමාධියේදී ආචාර්ය මතයක් තියෙනවා හුස්ම නතර වෙනවා කියන්නේ ආස්වාද ප්‍රසාද දෙක සංසිඳනවා. ඒ කියන්නේ ධානය ගන්න පුළුවන් කෙලවරමයි. කය හොඳට තැම්පත් වෙනවා. හිතේ නීවර ධර්ම නැහැ. හොඳ උපේක්ෂාවක් වෙනවා. එතකොට හුස්මක් ඕනෙත් නැහැ. ওই වගේ හොස් හොස් ගාලා යන හුස්මක් ඕනේ. ඉතාමත්ම සියුම් වෙනවා. හැබැයි ඒ කියන්නේ හුස්ම නතර වෙනවා නෙවෙයි. අපිට දැනෙන මට්ටමේ පල්ලෙහාට යනවා. ඉතින් හුඟ දෙනෙක් ඒ ආශ්චර්ය බලන්න චතුත් අධ්‍යයනයේ ගියාට පස්සේ හුස්ම තියෙනවද කියලා බලනවා. බලනකොටම ධානය ගන්න හුස්ම තියෙනවා. කරබන හිටියයි කියලා හේතුම ධානයේදී අතපත ගන්න යන්න හොඳ නැහැ. අතපත ගෑමෙන් වෙන්නේ තර්ක මනස ඇවිල්ලා ධාන මනස කැඩෙනවා. ඒ නිසා ඒක සම සමවැදිලා ආවා ඒක නම් තිබුණේ නැහැ කියලා ඒ වුණා ප්‍රකාශ කරුවොත් තර්කකාරයෙක් කියනවා උඹ කිසිම දෙයක හාරලා බලන මිනිහෙක් නෙවෙයි. උඹ ඒක කියලා රස විඳලා ඇවිල්ලා තියෙනවා. අපි කොහොමද පිළිගන්නේ? උඹ ඒ උඹ මොට්ටේ. උඹ බලලා නැහැ කියලා එයා නින්දාටපත් කරනවා. ඉතින් ඒ නිසා මේ මනුස්සයා කරන්නේ අනිදාස කියලා ධානයේ ඉඳගෙන අන්න හුස්ම තියෙනවා කියලා බලන්න හදනකොටම ධානයක් කරනවා හුස්ම එනවා. ඒක හරියට බබා නිදාගත්තට පස්සේ තට්ටු කරලා අහනවා ඔයා නිදිද කියලා. ඉතින් බබා ඌ කිව්වොත් ඉතින් දන්නව හොඳටම නිින්ද නැහැ කියලා. එක දවසක් ඊවලෙක් මේ ඊවුරකට ගිහිල්ලා තියෙනවා වැරදිලා වගේ. ගියාට පස්සේ මේ කිඹුලෙක් දැකලා තියෙනවා බල්ලෙක් එනවා වගේ. ඊට පස්සේ බල්ලා කන්න හරි ආසයි කිඹුල හුඟක් මගමන්ටි බලු මාසට. ඉතින් මේ ඌ හිතලා තියෙනවා දැන් ඒ පිටියේ මේ පලාතේ මේ පේනවා මෝ හැංගෙන්න විදියකුත් නැහැ මලා වගේ හිටියා. ඉවලා කිට්ටු කරලා බැලුවලු මෙයා මේ මැරිලා වගේ විශාල සතෙක්. ඊට පස්සේ මේ ලං වෙලා බැලුවලු කිට්ටු කරන්න ඉස්සලා මෝ කිව්වලු අපේ පැත්තේ නම් කිඹුල්ලු මේ මැරුණාම වලිග හොල්ලනවා කිව්වා. කිඹුලට ඇහිලා කිව්වලු ඇත්තට මං කවදාත් හිල වෙහිවලේ කාලත් නම් මේක ඇත්ත කියනවා දැනගල කෝකටත් කමන්නේ නැහැ ඉතින් වැරද්දක් නැහැ නේ කියලා වලිග එල්ලුවාලු මැරුණ බව වෙන්නයි. ඉතින් ඒවල දැනගත්තලු හරි හරි. ඒ ඉතින් හොඳටම මැරලා තමයි කියලා. ඌ පැනලා ගිහලා තියෙනවා. යුනිවර්සිටි එකේදී රැක් කරනකොට සිංහල මිනිස්සු සිංහල කොල්ලෝ දෙමළ මිනිස්සු අල්ලගෙන රැක් කරනවා. ඉතින් උන් කියනවා දෙමළ සිංහල තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක රැක් කරන්න දෙන්නේ ඒ නිසා අපේ වැච් එකේ කෙනෙක් ඒ දෙමළ කොල්ලෙක් කරන උඩ සිංහල තේනවාද කිව්වලු. ඔළුවෙන් නැහැ කිව්වලු. ආ ඔය හොඳට ඔහොම ඇති කියලා අල්ලන් ගිහලා රැක් කරලා තේරෙන්නේ නැහැ කියන්නේ ඔළුව හොල්ලන්න ප්‍රශ්න ඇහිලා තියෙනවනේ. සිංහලෙන් ආව ප්‍රශ්නේ ඇහිලා තියෙනවා. අපිට සිංහල තේරෙනවද කියලාලු ඔළුවෙන් නැහැ කිව්වොත්. ඒ ඇති. නැහැ කියන්න දෙයilla තියෙනවා. ප්‍රශ්නේ අරන් ඉල්ල රැක් කරා. ඒ ප්‍රශ්නෙත් ඇහෙන්නේ නැතුව හිටියනම් හිතා ගන්න පුළුවන් එක්ක කට් එක එහෙම සිංහල තේරෙන්නේම නැහැ කියලා. අන්න ඒ වගේ ධානයකට ගිහිලා ධානයේ මඤ්ඤණා කරනවායි කියලා කියන්නේ ධානයේ කඩීමක්. ධානයෙන් පිට ඇවිල්ලත් ගන්න පුළුවන් මේ බුද්ධ වචනේ හැටියට බලනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ ඉමේ යෝ යෝ තාය ဒုတိ ය ධාන සමාපත්තිය මේ තාම ဒုတိ ය ධාන සමාපත්තිය සමාපත්තිය කරපස්සේ සමාපත්තිය ඇතුලේ ඉඳගෙනත් වෙන්න පුළුවන් සමාපත්තිය පිටින් ඉඳලා ඉන්න පුළුවන් ඒක පිළිබඳ හෝ මේක මට තියෙනවා අනුන්ට නැහැ කියලා මඤ්ඤණ කළොත් එහෙම නැත්නම් චතුර්ථ ධානයේ වගේ එකට කියලා මට ඇත්තටම හුස්ම වැටෙනවද නැද්ද කියලා කල්පනා කරොත් ඒ සෑම දෙයකින්ම කරන්නේ ඒක ඇර තියෙන ස්වභාවික ගලණයට බාධා කරනවා අපි කියනවා ලියන්න තියෙන මල්ල ඔබල බලනවා කියලා ඉතින් මේ ලියන්න තියෙන මල්ල ඔබලා බලනවා කියන එක විප්ලවීය වචනයක් ඕන කෙනෙක් කරලා බලන දෙයක්. නමුත් මේක සඳහා ගැළවීමට මොකද බුදුහාම කියන්නේ මේක ලක්ෂ වාරයක් දස ලක්ෂ වාරයක් පුරුදු කරන්නේ. ඒක තමයි අමාරුම දේ. අපිට ඕන කරලා තියෙන්නේ දස ලක්ෂය පුරුදු කරන්න ඉස්සරලා චතුත් අධ්‍යයනයේ හුස්ම වැටෙන්නේ නැහැ කියලා බලන් ආසාව තියෙනවා. බලන්න බලන්න වෙන්නේ චතුත් අධ්‍යයනයේ සමාපත්තිය වශී වෙන්නේ නැහැ. තැම්පත් වෙන්නේ නැහැ. ඒක විවේකීව කෙරෙන්න අරින්න. විරාගීව කෙරෙන්න අරින්න. මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව ආත්මය ගැනද ලක්ෂ වාරයක් සිද්ධ කරන්නේ. ඉතින් අද මේ කරන ඇත්තෝ මේ හදිසියේ කඩදාසි ලිපේ දාගෙන ඇවිල්ලා ඒ ධ්‍යාන සමාපත්තිය වශී කරන්නේ නැතුව ඒ ඕන දැන් අදිෂ්ඨාන කරන පළවෙනි ධ්‍යානෙට ආ දැන් හරි එහෙනම් දැන් වෙන දෙවෙනි එකට අදිෂ්ඨාන කරන ඊගාට තුන්වෙනි එකට යන හතරවෙනි දැන් හරි. ඔන්න ඊට පස්සේ අපි යනවා ප්‍රථම ආනාපාන මේ. සෝවන් මාර්ග ඥානෙට යනවා කියලා පැය විනාඩි විනාඩි 3න් 4න් 1 2 3 4 කියලා අඳ ගන්නවා. අනගානේ නැහැට මොනවද උත් වෙනවලු ඒගොල්ලොත් ඇවිල්ලා කියන මොනවද වෙනවයි කියලා. මම පහුවෙන් දැකද කියලා වළං හොදනකොට වල් කපනකොට කුඹරක වැඩ කරනකොට අන්න සමාපත්තිය කැඩුනයි කියලා අර ගුරුවර ගාවට එන්නේ මෙහෙ එනවා අහන්න. ඒක ඇත්තටම සමාපත්තියක්ද? ඒක ඇත්තටම ද්විතිය අධ්‍යානයද කියලා මෙහෙ එනවා. ඒක නිසා සර්වඥාන්ස කියනවා සත්පුරුෂයාගේ වැඩ ඔබ යන්න ඕන සතතාභ්‍යාසයට. මේක වෙන්න පුළුවන්. උනාට පස්සේ ලක්ෂ වාරයක් දසලක්ෂ වාරයක් ඒ ලැබුවා වූ ද්විතිය අධ්‍යානයේ මේ පදම් වෙන්නයි. අපි ඒක කියනවා වශී කරනවා කියලා. ලක්ෂ කෝටි වාරයක් වශී කරනකොට Taman දිගේ ඔබල බලන්න දෙයක් නැහැ. ලියන්න තියෙන මල්ල අන්න ඒකට මේ කරන ශික්ෂාව තමයි අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිතෝ අරිය ධම්මේ සුවිනීතෝ කියන්නේ. සප්පුරිසානන්දස්සාවි සප්පුරිසාමේ විනෝ සවිනීතෝ සප්පුරිසාමේ කෝවිතෝ කියලා කියන්නේ මේ දේවල් Tamanට ලැබුණ පලියට කෑකොසන් ගහන්න ගියොත් සම්පූර්ණ අසප්පුරුස වෙනවා. කැපුස කෑකොසන් ගහන්නෙම බාගෙට පිරිච්ච කාල. කෑකොසන් ගහන්නෙම මේ පුස් වෙච්චි මේ කැකුණට තමයි. පිරිච්ච කැකුණට හෙල්ලෙවට මොකක්වත් වෙන්නේ නැහැ. පිරුණ කාලේ හෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොමලා හිස් කතා තමයි. බාගෙට පිළලා තමයි නමුත් පුරවන්න පුළුවන්. කොහොමද පුරවන්නේ? Tamanට යම් සමාජයක් ඇතිවෙනවා ඒක එන කොටස් සතුටු වෙන්න, යන කොටස් සතුටු වෙන්න, නැත්නම් එන කොටස් කනගාටු වෙන්න, යන කොටස් කනගාටු වෙන්න, නැත්නම් දෙකටම කනගාටු නොවි සතුටු නොවි ඉන්න කොච්චර දෝ ආරගානක් කරන්නද? කරනකොට කරනකොට කරනකොට මේ මඤ්ඤණා කිරීම නම් වූ ලියන්නේ ඉස්සලා ඔබල බලන ගතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ගලයට ඇති වෙන අභිඥා කියලා ඥානයක් මේක තිබුණට මදි මේක වශී කරන්න වශී කරනකොට මඤ්ඤණා කරන්නේ මඤ්ඤණා කිරීම තමයි වශීයට තියෙන ප්‍රධාන බාධාව නිසා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා මේ ලැබිච්ච ဒုတိ ය ධානය ආඩම්බරයක් කරගන්න යන්න එපා. ဒုတိ ය ධානය මගේ කියා ගන්න යන්න එපා. ဒုတိ ය ධානය මට කියා ගන්න යන්න එපා. ඕක එන යන දෙයක්. ඒ එන හැම වෙලාවකදී මේක වශී කරලා යන වෙලාවේ යන්න ඇරලා ඒකට පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒ නිසා මේ විවේකීව, විරාගීව, නිරෝධිය, නිරෝධානුපස්සීව, පටිනිසග්ගානුපස්සීව කියන්නේ මේකෙදි හරි ලස්සන පැත්තක් විපස්සනා යෝගාවචරයට අරගන්න පුළුවන්. ප්‍රථම ධානය හෝ ဒုတိ ය ධානය වල යන වෙලාවක් එනවා කියලා හිතමු. අපේ අකමැත්ත තුල අපිට ඒකේ ඉඳ ආසයි. නමුත් ඒක යනවා. ඒ යන වෙලාවේදී අනිවාර්යයෙන්ම එන්නකොට ප්‍රිය කළ කෙනා යනකොට අප්‍රියමනාප වෙනවා කියන කහඬ දෙයක් නැහැ. ඉතින් ඒකට භාවනා නැතිවෙච්ච දුකක් එනවනේ මේ පුද්ගලයාට. භාවනා කරුව නැත්තම් ධ්‍යානයක් නැහැ. ඒ ධ්‍යාන රස නිසා ධ්‍යාන එනකොට මනාපයක් ඇති වෙනවා. එයා හිතන එක නිර්ආමිෂ ප්‍රීතියක් ලාභයක් කියලා. නමුත් ඒ හා සමාන ඒ කාශියම අනිත් පැත්තමයි ඒ ධ්‍යානෙ නැති වෙනකොට දුකක් ඇති වෙනවා. එතකොට මේ ධ්‍යාන දුකට අපි කියනවා නික්කම්මසිත දෝමනස්සය කියලා. ගීගෙන් නික්මිලා ආවත් නික්මෙච්ච ලෝකයේ මේ දෝමනස්සක් තියෙනවා. සෝමනස්සයක් වෙනවා ධ්‍යානෙ එනකොට. අපි පුරුදු කරන්න ඕනේ එනකොට එන සැපයි අනකොට එන දුකයි දෙකම විශේෂයි. සමසිත ඇතිකරන්න ඒකට කියන්නේ නිරෝධ වෙනකොට ධානය අපේ නිරුද්ධ වෙලා යනකොට විවේකීව බලන්න පුළුවන් වෙනවා. මේක ධානයට විතරක් නෙමෙයි මේ ද්විතිය ධානය මම ගත්තට මට ඕනේ වුණා මේක සතියටත් ගන්න. සතිය ඇති වෙන වෙලාවක් තියෙනවා අපි සතුටු වෙනවා. සතිය නැති වෙලා වෙලාවේ සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. මොකද හේතුව සතිය නැති වෙන වෙලාවේ සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක බලවත් සතියක්. ඉතින් ඒකට ඉස්සලා සතිය ඇති කරගෙන ඉන්න ඕනේ. සතිය කියන එකේ මුලැමැදාක අල්ලගෙන සතිය එනකොට සතුටු වෙනවා. ඒක ඉතින් කවුරුත් දන්න බණ. නමුත් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා නිර්ආමිෂව සතුටු වෙන්න. සතිය කියන දේ අනිත්‍ය දෙයක්. දුක පිණිස හිටින දෙයක්. දුක පිණිස හිටින්නේ මොකද? මේ හොඳයි කියා ගන්නා සද්ධර්මයක් කියා ගන්නව සතිය එනකොට සතුටු වෙනවනම්. බුදුහාමුදුරන්ගේ කිසියම් විරුද්ධත්වයක් නැහැ සතිය නැති වෙනකොටත් අතම්මේතාවේ දිනු කරන්න. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. සතිය අනිත්‍ය ධර්මයක් කියලා එහෙම සතිය නැති වෙන වෙලාවේ නැති වුණාට පස්සේ අපිට සතුටු වෙන්න කාරණාවක් තියෙනවා මම දැන් ඉස්සර වගේ නෙවෙයි නොසැලීම ප්‍රමාදයේ අකම්පිත බව පුරුදු කරන්න මට දැන් සතිය කැඩෙන්න මේ දැන් සතිය කැඩීම ඉබේ සිද්ධ වෙනවා මට තියෙන සැලෙ නැතු ඉඳයි කියන්නේ මේකට සත්පුරුසයි කියන්නේ මේක තමයි සේක කියලා කියන්නේ එනිසා ಗುಣධර්ම වඩනකොට නීවර ධර්ම අයින් කරනකොට ඇති වෙන සතුට ඒක ඉතින් සාමාන්‍යයෙන් භාවනා නොකරපු ඕනම කෙනෙක් ගරු කරන දෙයක්. භාවනා යෝගාවචරයට ආම්බන විශේෂ විශේෂයෙන් මම කියන භාවනා කියන වචයට විශේෂණ පදයක් දාලා විපස්සනා භාවනා කරන යෝගාවචරයට ආම්බන විශේෂ වරප්‍රසාදය තමයි තමන්ගේ ගුණ ධර්මයන් සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. තමන්ගෙන් ගිලීලා යනකොටත් නොසැලී සිටීමේ හැකියාව තමයි බුදුහාමුදුරෝ මේ අපිට තේරෙන භාෂාවෙන් අතම්මේතාවය කියන එකෙන් හඟවන්නේ. එනකොට සතුටු වෙන්නත් එපා යනකොට කනගාටු වෙන්නත් එපා. අන්නේ නොසැලීම ඇති කරගන්නවා කියන එක පොත්පත් වලින්වත් ගුරුවරයෙක්ගෙන් ආශිර්වාදයකින්වත් පතලවත් දානමාන ආදී පින්කම් කරලවත් මොනම දෙයකින්වත් කරන්න බෑ. Tamangeම අත්‍යර්ජි ටික තමයි මේකට උදව් නිසා සතිය පිළිබඳව සතිචෛතසිකේ මම වෙන පැත්තක් අදගෙන යන්නේ සතිචෛතසික ඇතිවීමට ආසන්න කාරණා පෙන්වන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන. කලින් කලින් කරන කාය ආදී කියන්නේ රූප ධර්ම මතින් කරන සතිපට්ඨානෙමයි වේදනා චිත්ත ධම්ම සතිපට්ඨානට පාදක වෙන්නේ. මේ මුලින් යෝගාවචරය කරන බාධක ටික වැරදි ටික පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ධම්මේතාවෙන් කල්පනා කරන එක නෑ කවදාකවත් ගරු කරන්නේ. එයා හිතන්නේ මේ එක වැරම යන්න පුළුවන් කෙටි ක්‍රමයකට ගුරුවරෙක් හොයාගෙන ඒ ඒ දවස් හතේ කරගෙන ඉඳයි යන්නේ. එදා තේරුම් ගන්න පුළුවන් නම් බුදුහාමෝ දේශනා කරන දෙන අතම්මේතාවයයි. ඒක හදන්න පුළුවන් හේතු කාරණා හෙනකොට හැදෙනවා. හදනව නෙවෙයි. ඒ වගේම හේතු කාරණා නැතිවට කැඩෙනවා. ඒකත් මම නෙවෙයි. හදන එකත් මම නෙවෙයි. අන්නේම කියලා මේ ඵල ධර්මයත් එක්ක හඳුනා නොගැනීම. අතම්මේතාවය පුරුදු කළොත් සතිය ඇති වෙනකොට වගේම නැති වෙනකොට. දැන් සමාධි චෛසිකය අපිට ගන්න පුළුවන් විපස්සනා සමාධි, සමත සමාධි කියලා මේ සමත සමාධි නිදර්ශනයක් තමයි ဒုတိ ය ධානය කියන්නේ. විපස්සනා සමාධියේදී ඕක සාමාන්‍යයෙන් තරුණ උද්‍යප්පේ ඥානෙදි පහළ වෙනවා. බොහොම මේ සදීසූපකාර විදියට ක්‍රියාවේ සමාන විදියට. ඒ එනකොට මේ යෝගාවචරය ඒක නැති වෙච්චාම හරියට කනගාටු වෙනවා. ඒ කනගාටු වෙන්නේ මොකද මේකත් එක්ක අර ඒක මඤ්ඤණා කරනවා. පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවින් මේති මඤ්ඤති විදියට ලැබිච්ච සමාධිචෛසිකයත් එක්ක මඤ්ඤණා කරනවා. මට තාමත් නෑ මෙච්චර කාලයක් ආශ්‍රය කරාට යෝගී සමාජයේ කැඩුනට ඒකට සතුට වෙනවා කියන වචනේ මම පාවිච්චි කරන්නේ නොසැලී ඉන්න කෙනෙක් මම දැකලා හැම කෙනා මේ කමඨාන් සුද්ධ කරනකොට හෝ ප්‍රශ්න අහනකොට හෝ මේ භාවනා ගැන හඳුනා ගන්න හදනකොට හඳුනාගෙන තියෙන භාවනා කියන්නේ සමාධිය කියන මඤ්ඤණා ක්‍රමයකට සමාධිය කැඩිච්ච ගමන් ඉතින් පශ්චාත්තාපය. අයියෝ මෙච්චර ලස්සන මෙහෙම තිබුණ සමාධියේ මේක නැති වුණාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. ඒ නැති කෙරුවේ අසවල අසවල කැස්ස නිසා අසවල දොර වහපු නිසා කියලා নানা ආකාර විදිහට මඤ්ඤනාදිගේ තම්මේතාව දිගේ අවුල් ප්‍රශ්න ඇති කරගන්නවා. මේ සමාධියත් අනිත්‍ය ධර්මයක් දුක පිණිස හිතන ධර්මයක් එනකොට විවේකීව බලන්න වගේම නිරෝධානුපස්සනාවේදී විවේකීව බලන්න පුරුදු වෙච්ච දවසේ එයාට කියන්න පුළුවන් මිනිහා කොඩි ගහයටත් භාවනා කරයි. ගෙන්දගම් පොළොවේත් භාවනා කරයි. ඉඳගෙනත් භාවනා කරයි, සක්මනේත් භාවනා කරයි, එදිනදා වැඩවලත් භාවනා කරයි. අන්නේ එහෙම යන කෙනාට කියකි ආර්යයන් වහන්සේලා දැකපු කෙනෙක්, සත්පුරුෂයන් දැකපු කෙනෙක්, සත්පුරුෂ ධර්මයේ අහපු කෙනෙක්, ආර්ය ධර්මයේ අහපු කෙනෙක්, සත්පුරුෂ ධර්මයේ හැසිරිච්ච කෙනෙක්, ආර්ය ධර්මයේ හැසිරිච්ච කෙනෙක් කියලා. ඉතින් මේ වගේ Tamanට යම් කිසි නරක දියුණු ටිකක් විසිකොල්ලා හොඳ ටිකක් ඇති කරලා දීලා ඒ හොඳ දේ නරක විසිකරන්න පාවිච්චි කරපු හොඳ දේත් අනිත්‍යයි. ඒකත් දුකයි. නිසා මේක මම මාගේ කියා ගන්න එපා කියලා. මේ තියෙන මේ සීක ප්‍රතිපදාව තියෙනවනේ. මෙච්චර ලස්සන තැනක් මං හිතන්නේ බුදු වුණත් හම්බෙන්නේ හරිම විචිත්‍රයි. මොකද සෙල්ලක්කාරකම නිසා මේ විශාල කෙලෙස් ධාරාවකින් කෙලෙස් සාගරයක කියන්නේ ඔළුව උසගත්තා වගේ උඩට. නහය මට්ටමේ උඩට ඉස්සුවා වගේ තේන දැන් මුළු කඳම තියෙන අසුචි. කඳම තියෙන්නේ ගොහරුවේ. කඳම තියෙන්නේ කෙලෙස් වල. නමුත් හුස්මක් ගන්න පුදුහමර අපිට ඉඩ තියලා තියෙනවා. ඒ හුස්ම ඇත්තටම කියනවා මේකටත් වැඩිය ඉක්මන් මේකටත් වැඩිය හොඳ දේ තමයි ඊටත් යට මට්ටම. නමුත් ඒ මට්ටමින්ද තේරෙන්නේ නැහැ. සත්‍ය පටන් ගන්නකොට අපිට තේරෙන්නේ. සමාධිය පටන් ගන්නකොට තේරෙන්නේ. දැන් තේරිලා මේ සමාධිය තිබුණත් හොඳයි නැතත් හොඳයි. සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියලා දෙකටම සතුටු වෙන ගතියදී තමයි මේ අතම්මේතාවය කියන ගුණය. ඉතින් මං කීපතාවක් එක මතක් කරා. අර මේ මීරිගල්ල මහත්තයා දා කියපු කතාව. ඉතින් ඒ හාමුදුර කෙනෙකුට ආර්දනා කරන්න ගිය ගිහිය කියලා හාමුදුරන් කිව්වලු ස්වාමීන් වහන්සේ අපි මේ මාවදාසි පින්කමක් කරනවා ඔබ වහන්සේ අපි කට්ටිය නම් ආර්දනා කරා ඔබ වහන්සේ වැඩියොත් හොඳයි කියලා. ඊට පස්සේ කිව්වා නොවැඩියත් හොඳයි කියලා. ඊට පස්සේ කිව්වා නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. හාමුදුර දැනගත්තලු ඉතින් නොවැඩියත් වැඩියත් හොඳ නම් නොවැඩින එක හොඳයි. ඒක තමයි දායකට කියන්න ඕනේ. මං වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි. නොවැඩියොත් වැඩියත් හොඳයි කියවල. නොවැඩියත් වැඩියත් හොඳයි කියවල. ඒ වගේ තමයි සතියට කියන්න ඕනේ. ඔය හරි සෝක් එන්න ආවොත් හොඳයි. නාවයි කියලා අපි අතාරින්නේ නැහැ. අපි භාවනා අතාරින්නෙත් නැහැ, ඉඳගැනිල්ල අතාරින්නෙත් නැහැ, සක්මන අතාරින්නෙත් නැහැ, ඉදින්ද වැඩ අතාරින්නේ නැහැ. ඔබ නෑ නෑ නෑ කියලා බං. මං අරින්නේ නැහැ. ඉන්න සිංහල කවියක් තියෙනවා තොප්පට එපානම් එක වාරයක් කපා අපිට දහස් වරකට ධාරයකට තොප වේපා කියලා සතිය යම් ප්‍රමාණයකට ගත්ත ගමන් පොළවේ ගහ ගහ හදන්න ඕනේ. සමාධිය යම් ප්‍රමාණයකට ගත්ත ගමන් ගහන්න ඕන පොළවේ හත්තට වතාවේ ගහන්න ඕනේ බැන බලන්න. ඔබ බැරි වුණාට මම ගන්න හැටි දන්න. එහෙම නැතුව සතියට පහඳින්න ගත්තොත් මේ මේ සමාධියට පහඳින්න ගත්තොත් පහඳලා පහඳලා තමයි සතිය සමාධිය ගන්න. ඒක පිළිබඳව නැහැ කියන්නේ. ගත්තට පස්සේ පොළොව ගහ ගහ වැඩ ගන්න එක තමයි අපි වශී කරනවා කියලා කියන්නේ. ඒක නිසා සතිය කැඩෙන්න ඕනේ. සමාධිය කැඩෙන්න ඕන. ප්‍රඥාව කැඩෙන්න ඕන. මේ ශ්‍රද්ධාව විදේ කැඩෙන්න ඕනේ. කැඩෙන්න ඕනේ කියලා කියන අසත්පුරුෂකමක්වත් නාස්තිකනේ කැඩෙන ධර්ම නිසා ඒක. කැඩනොට ගණන් ගන්න එපා. ආනිහව පුරුදු කරන පුරුදු කරන යන්න පටන් අරගත්තොත් අතම්මේතා උත්තා භගවතා අතම්මේතං යේව අනඤ්ඤං කරිත අඤ්ඤ අතම්මේතං යේව අනඤ්ඤං කරිත්වා ඒ අතම්මේතාවයම අත නෑර පවත්වමින් තමයි සරුවත්තන් වහන්සේ අපිට මේ භාවනා කරන්න කරලා ධ්‍යාන එහෙම නැත්නම් ওই කියන චෛසික සෑම දෙයක්ම ඕනේ. නමුත් නැති තැනිනවා ගත්තේ ගත්තට පස්සේ ගියයි කියලා කනගාටු වෙන්න එපා. හේතු ධර්ම තියෙනවා. ඒ හේතු කරනොත් යයි. පශ්චාත්තාපයෙන් වෙන්නේ ඊගා චිත්තක්ෂණයත් මුස්පීන්තු වෙන එක විතරයි. අන්නේ මුස්පීන්තු වෙන්න දෙන්නේ නැතුව එන අතම් මේ තායේව අන්තරං කරිත්වා තාය ဒုတိ ය ඥාන සමාපත්තිය නේවත්තුක්කං සේතිනෝ පරමබ්බේ මේ අතම්මේතාවයම නිතර අත නෑර පවත්වන ධර්මයක් කරගෙන ලැබුවා වූ ဒုတိ ය ධානයේ නිසා කවදාකවත් තමන් උසස් කළ සලකන්න එපා කවදාකවත් අනුන් පහත් කළ සලකන්න එපා නැත්නම් ဒုတိ ය ධානයේ තියෙන හිත හොඳයි නැති හිත හොඳ නෑ කියලා හිතන්න එපා තියෙන පරියන්කේ හොඳයි නැති පරියන්කේ නරකයි කියලා හිතන්න එපා එහෙම හිතනවා නම් සත්පුරුෂය කියලා කියනවා ඉතින් මේ ධර්මතාවය අපි හරියට තේරුම් අරගත්තොත් නිවනේ තියෙන නොසැලෙන ගතිය. නිවනේ තියෙන తాදී ගුණය. අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතිය කෙලෙස් වලට සාපේක්ෂව නෙවෙයි අපි දැන් අඳුනගන්නේ අපි අඳුනගන්නේ කෙලෙස් උගුලවාලීම සඳහා ඉදිරිපත් කර ගන්නාලාද ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහට සාපේක්ෂ කළ යනවා. ඒ පහ නිසයි අපට විදර්ශනා ඥාන පහළ වෙන්නේ. ඒ පහ නිසයි අපට ප්‍රධාන ධ්‍යාන ආදී ධ්‍යාන පහළ වෙන්නේ අරූප ධ්‍යාන පහළ වෙන්නේ අභිඥා පහළ වෙන්නේ ඔය සෑම දෙයකටම අතම්මේතාවය පුරුදු කළොත් මම හුඟා කළාට මතක් කරන දෙයක් තමයි ඒ බුද්ධයා තාම සීක තත්වයේ හිටියත් නිවන බුද්ධ විදින කෙනෙක් తాවකාලිකව ක්ෂණ සම්පත්තිය වගේ. ඒ ඒ චිත්තක්ෂණේ කැඩෙන සමාධිය දකලත් නොසලින් හිත එනකොට යාට තේනවා මෙන්න රහතන් වහන්සේලා නොසලී ඉන්න හැටි. මේක තමයි නිවාරසෙ. ඒ වගේම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ලෝකේ නැති දෙයක් අපට පෙන්නලා නැහැ. උන්වහන්සේලා පෙන්නලා තියෙන්නේ එහෙම සැලුනොත් පෘථග්ජන වශයෙන් කෙලෙස් උපදවාගෙන නිකටල්ලේ තියාන පශ්චාත්තාප වෙලා සංසාරට බැඳෙන්න පුළුවන්. ඉතින් නොබැඳී හිටීමේ නොසලී සිටීමේ හැකියාවක් අපි උප්පත්තියෙම ගෙනල්ලා තියෙනවා. ඒක භාවනා කරගන්න එකක් නෙවෙයි. හොඳටම මතක තියාගන්න නොසලින ගුණේ භාවනා කරගන්න එකක් නෙවෙයි. ඒක සමාදම් වෙන එකකට මල් මාලයක් දාන එකට ස්තුති යෝජනාවක් ගේන එක විතරයි නිවනේ භාවනාවෙන් කරන්නේ. කිසිසේත්ම පුරුදු වෙන්න දෙයක් නැහැ. ඒකම නැවතත් කියනවා ඒ තාදී ගුණයට පුරුදු වෙන්න දෙයක් නෑ. අපි මේක වසන එකයි වසල ගතිය. ඒකට ගණන් ගන්න නැතුව අපි අර හොඳ පැත්තට විතරක් ආවටනවා තම්මේතාවේ පුරුදු කරලා තිනවා. ඒක මේ භාෂාවෙන් ඇති කරපු දෙයක්. එහෙනම් අපි හැදියාවෙන් අපිට ඇති වෙච්ච දෙයක් අපි ඒකට වාදා කරන්න නරකයි. ඒක කරන්න ඇත්තේ පහත් කළ සලකන්නත් එපා. ඒ වාදක නැතුව පහත් කළ සලකන්න නැතුව Tamanට ඒ ඒ එන සලීම් වලදී ගණන් ගන්න නැතුව හිටියොත් ඉස්සරහට යන්න යන්න යන්න මේ පටවියා නාබිනන්දති කියලා කියනවා. පෘථිවිය තිබුණා කියලා නම්බුවක්වත් නැතිුණා කියලා කනගාටුවක්වත් නැහැ. අභිනන්දනය කරන්නේ තංකිස හේතු. මොකද මානීය පෘථිවිය මේ ලෝකේ ඔක්කොම ගරු කරන පෘථිවියට මේ පුද්ගලයා අපි කරන්නේ නැත්තේ. පරිඤ්ඤයයන් තස්සාති වදාම. මේ පුද්ගලයා පරිඤ්ඤා වශයෙන් පෘථිවිය අඳුරනවා. පරිඤ්ඤා වශයෙන් ဒုတိ ය ධානය අඳුරනවා. පරිඤ්ඤා වශයෙන් මේ සද්ධාව අඳුරනවා. සත්‍ය වීර්ය අඳුරනවා. සත්‍ය අඳුරනවා. සමාධිය අඳුරනවා. ප්‍රඥාව අඳුරනවා. ඒ නිසා ඒ පුද්ගලයා මේක තිබුණා කියලා ආඩම්බර වෙන්න යන්නෙත් නැහැ. නැති වුණා කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැති නිසා ඊවන්සාර තියෙන දුක අඩු වෙනවා. නැත්නම් දුකේ කියන පීඩාව. සැලීම අඩු වෙනවා, ඊවසීමේ ශක්තිය වැඩෙනවා. ඒක නිසා ඒ පුද්ගලයාගේ ධනිය මට්ටමට යනවා. ධනිය පල්ලේ ධනිය පල්ලෙහාට යනවා දුක. තිබුණ දුකමයි කෙරේ දක්වන ආකල්පමේ වෙනස දෘෂ්ටිගතමේ වෙනස නිසා මඤ්ඤණා කරපු කෙනා සංජානනය කරපු එකනා පරිඥා කරන නිසා ඒ පුද්ගලයාට මේ සෑම පෙරලියක්ම භාවනාව වඩන පරීක්ෂණයක් වඩපත් වෙනවා. අභියෝගයක් වඩපත් වෙනවා. ඒ නිසා කවදාකවත් හරියා කියලා කනගාටු වෙලා උදම් වෙන්න යන්නෙත් නැහැ. වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. එකක් පවත්තම හැබැයි. ඒ මොකද්ද? සතත අභ්‍යාස. හැමදාම නිතිපතා කාලසටහන කරනවා. එච්චරයි මේ පුද්ගලයාට පිටකොන්දක් බවටපත් වෙන්නේ. හරියනකොට මෝ රෑ දවල් 30 භාවනා කරමින් භාවනා කරනත් හරියන්නේ නැති වෙනකොට පශ්චාත්තාප වෙලා මේ කාලසටහන අතරින්දයි ගියොත් ඒකේ පේන තින මේ තම්මිතා. ඒකේ පේන තින අසප්පුෂ ගතිය. ඒකේ පේන තින හරියනවාසලා දැකම නැති ගතිය. ඒ නිසා සතතාභ්‍යාසයේ දිගට කරන්න ඕන සතිය තිබුණත් නැතත්. සමාධිය තිබුණත් නැතත්. සද්ධාජ ඒකට කියනවා අපි වතක් කියලා. ඒක බුදු වතක්. උන්වහන්සේලා එහෙම තමයි මේක අපාගෙන ආවේ. දැන් උන්වහන්සේලා කියලා දීලා තියෙනවා. අපිට භාවනා මන්ත්‍රයන් හදලා දීලා තියෙනවා. බණ තියෙනවා. අපිට කරන්න තියෙන්නේ ප්‍රතිගණන් ප්‍රතිඵල ගැන අපේක්ෂා කරන්න එපා. හේතු සම්පාදනයේ 100 200ක් වගකීම් බාර ගන්න. එහෙම කරගෙන යනකොට අපිට කිසිසේත්ම අපිව ගස්සන ඇම කොක්ක නැතුව අපිව සලන්න පුළුවන් අපිව ආතතිගත කරන්න පුළුවන් කොක්ක නැති වෙනවා. ඉතින් ඒක ලස්සනට මේ කවුද මේ රටපාල ස්වාමීන් වහන්සේ කිව්වේ මුවැද්දා මුව උගුලට වෙලා අකුරුසලා බලනින් දැද්දී දක්ෂ මුව ඇවිල්ලා හැම කාලා උගුල ගස ගන්න නැතුව මුවැද්දා අඬමින් බලනින් දැද්දී සුවසේ පලායනවා. සලෝකේ තියෙන සේරම පට වියාපෝ තේජෝ පට ප්‍රථම ධානය දෙන සේරම බුද්ධි විදිහට. ඒක කිසිසේත්ම දෝෂයක් නැහැ. මොකද එම ගස ගන්න එපා. මොකද මට මේක තියෙනවා අනුන්ට නැහැ. තියෙන වෙලාව හොඳයි නැති වෙලාව හොඳ නැහැ. ඒව මොකක්වත් නැහැ. තියෙනවා නම් හොඳයි නැතත් හොඳයි. මොකද හේතු ගන්නෙ මගේ උවමනාවෙන් කියලා. අන්නේ විදිහට එම ඛණ්ඩ. බුදුහාමුදුර අපිට අනන්තවත් ඉඩ දීලා තියෙනවා. ඒ ලෝකයා වෙන්ජන ලේ සියලු සැප සම්පත් වල කිසිම බාධාවක් නැහැ. මොකද ඒක දිහා බලන ආකල්පේ ඒක තම්මේතාවය කරගැනීමෙන් තමයි අසපුරුෂ වෙන්නේ. ඒ තම්මේතා කරගැනීමේ තමයි අපි ආගම ඉක්මවන්නේ. අතම්මේතාවෙන් යුක්ත නොසැලෙන මනසකින් යුක්ත වූ කරාට අතේ විෂ නැත්තම් අතේ තුවාල නැත්තම් විෂ අත දිගේ නැගින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා ඒ අවශ්‍ය කරන ඒ ප්‍රතිශක්තිය එන්නේ මේ සීක අවස්ථාවේදී තමයි අපි ලාවට ඇති කරන්නේ. ඒකට අපි අතම්මේතාවය කියනවා. තව වචන කටර එකක් තමයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒවා කෙරෙහි පැමිණෙන දුක් වලට මතක් කරගන්න. සැපටත් මතක් කරගන්න. එතන විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, පටිච්චසමුප්පාදපස්සී කියලා සත්‍යපෝඥංග ධර්ම කතා කරන හැම වෙලාවෙදීම සර්වචනංශේ පන්නරක් තියලා තියෙනවා. ඒ ධර්ම විවේකීව බලන්න. සතිය ඇති කරත් විවේකීව බලන්න, නැති කරත් විවේකීව බලන්න. විරාගීව බලන්න. මෙවුවා දැකලා හිත රංජනය කරන්න එපා. විරංජනේ වෙන්න අරින්නේ. නිරෝධය බලන්න. ඒක නැති වෙලා යන හැටි බලන්න. සතිය නැති වෙලා යන හැටි බලන්න. සමාධිය නැති වෙලා යන හැටි බලන්න. අන්නේ විදිහට මේ වගේ නැතිවීම කාලකණ්ණිකමක් කරන්න යන්න එපා. වැරද්දක් කියලා ගන්න එපා. පටිනිසක් ගන්න පස්සේ බලන්න මේ උපකරණ ආයුධ ටිකක් විතරයි. මේව ඉවර වුණාට පස්සේ තමයි නිවන හම්බ වෙන්නේ. නිවනට යනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න සතිය කියන්නේ දුක්ඛ ධර්මයක්. සමාධිය කියන්නේ දුක්ඛ ධර්මයක්. මේ දුක්ඛ ධර්මයේ ඉවත් කර නැත්නම් ගෙවන් කෙරුවේ නැත්නම් නිවන් ලැබෙන්නේ නැහැ. මේ උපකරණ වල්ලා බදා ගන්න ගන්න නිවනට ය아가න්න බැරිනවා අන්තිමට කියනවා නිවනවත් මේක අන්තිම සංකල්පනේ නිවනවත් අල්ල බදා ගන්න බෑ. අල්ල බදා ගන්න දෙයක් එහෙම නිවනේ නැහැ නිවනේ මෙපිට විතරයි තියෙන්නේ. ඒ නිසා අපි භාවනා කරන යනකොට මෙවැනි ධර්මතා තේරුම් ගන්න අමාරුයි තමයි නිබ්බාන පරිසංයුත තමයි මේ නැත්තම් ශූන්‍යතා පරිසංයුත තමයි ඒ දේ හදාගන්න නැතුව භාවනා කෙරුවට ප්‍රතිඵල නැතුවමත් නෙවෙයි නමුත් ඔය බලාපොරොත්තු වෙන්නා වූ අතම්මේතාවැනි ගුණ ලබන්න අනිවාර්යයෙන්ම අනුග්‍රහ කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, බණ අහන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. ඒකට පුළුවන් තරම මේ යොදවදව බලනකොට තමයි තේරෙනවා මේ ධර්ම වල කිසිම දෙයක් උපයන්න දෙයක් නැහැ. තියෙන දේ තියෙන වශයෙන් සමාදන් වීම. එළඹ වාසය කිරීම තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන ඒකට විනාඩියක්වත් යන්නේ. ඒකේ ඒ තත්තර එනකොටම සිද්ධ වෙන දෙයක් සාකාලිකව සිටිනවා. එතකන් අපි කාලිකව සතතාභ්‍යාසය පාවිච්චි කරගෙන යනවා. ඒකටයි අපි කියන්නේ ශේක පුද්ගලයි කියලා. යෝගාවචරය කියලා. Brahmachari කියලා. සත්පුරුෂයයි කියලා. ඉතින් අපි මේ කරගෙන යන සත්පුරුෂ වැඩවලට මේ ධර්ම කොටසත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ධෛර්යයක් පිණිසම හේතු වෙලා කරගෙන යන ගුණයක්වත් Tamanට බාධා කරගන්න නැතුව ඇති කරගන්න බැරි වුණා වූ යම් වැරදි නුගුණ ටිකක් තියෙනවා ඒකත් කරදරයක් කරගන්න නැතුව ගෙන යන මේ සත්පුරුෂ වැඩ පිළිවෙල දිකට ගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් දේශනා ප්‍රශ්න කිහිපයක් දේශනා පිළිබඳව කිවිතු කළ යුතු ප්‍රශ්න කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා නැත්නම් අපි සම්ප්‍රදාන කුලව ඥාතියින්ට පේන පින්නත්තන පින් පමිනවීමේ දේශනා සමාප්ත කරනවා. ඒ අනුව කියන්න කරන දෙයක් තියෙනවා නම් කරුණා කරලා ප්‍රශ්න වශයෙන් හෝ ප්‍රකාශන වශයෙන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. මේ ස්වාමීන් වහන්සේලා කිව්වා එතෙන්දී දැනගෙන කියන දේ කරන දේ කරගෙන යන්න. නමුත් ඒක වැටහිීමේ ලැබුණත් එහෙමයි නොලැබුණත් එහෙමයි කියලා හිතේ තියාගෙන කරන්න කියලා. එතකොට ඒ ඒ ඒ ඒ ඒ දේ අනුගමනය කිරීම අපිට ඒක ඉතරම මේ අමාරු දෙයක් නෙමෙයි නේද සායනාස. පොඩ්ඩක් ඉතින් ගිහලාවට ඒ ප්‍රශ්න නෑ. ගෙදරක් කියලා එකක් තියෙනවා නම් ගියාට කමන්නේ. සායනාස ගෙදරක් කියන එකක් හිතේ තියෙනවා නම් යන්න. යුතුයකා ඒ යුතුයකමක් කියලා එකක් හිතේ තියෙනවා නම් නිවන බෑ. යුතුයකම තමයි නිවන. gedara වෙන්න ඕන නිවන. නිතරම gedara යන්න. නිතරම යුතුයකම කරන්න. නෑ හිමුනේ සවන්කේ දැන් වැටහීමෙන් යුතුව ක්‍රියා කරන්න ඒක කතාවක් කියනවා කියනවා දැසේ මේ අපේ ඥාන සුණාදී බණට කිව්වා චූල තණ්හා සංකේ සූත්‍රයේදී බුදුනාසේ චක්‍රදේවන් දවල්ට වැදගත් ප්‍රශ්න සාකච්ඡාවක් කරනවා. ඉතින් කිතියෙන් කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේෂයි. කිසිම ධර්මයක් නැහැ සක්‍රය. ගෙවදින්න තරම් දෙයක් මේ ලෝකේ. ගෙවදින්න දෙයක් නැහැ මේකේ. තියෙන දේවල් ඔක්කොම නිකන් හුස් හුඹ විතරයි කියලා. හොඳ බොහොම හොඳයි කියලා වැඳලා යනවා. ඊට පස්සේ සුරාසර යෝධය දිනුවට පස්සේ ධක්රය පාටියක් දානවා. පාටියක් දාලා විශාල ගයක් හදනවා වෛජයන්ති කියලා ප්‍රාසාදයක් තට්ටු හතක එකක්. ඉතින් ඔක්කොම දාන සුරංගනාවියොත් ඒකට දාන දැන් මෙයා සම්භාෂණේ ඉන්න වෙලාවේදී මුග්ගලණ ස්වාමීන් වහන්සේ වඩිනවා අහම්බෙන් වගේ. දැක්කට පස්සේ කන නිදුකාණ වහන්සේ වඩිනවා කියලා විජහාට දෝගන එනවා. විජහාට දුනා කොහොම ඉතින් සංග්‍රහ කරලා කියනවා අපි මේ බොහොම උදම්මන්ලා ඉන්න වෙලාවක ඉන්නේ විශාල මේ මයිජාන්ති මාසාදී හදලා තියෙනවා. මම උත්සව සීයෙන් තියෙන්නේ වඩින්ද නිතිකරණ වාස බලන්න. ඒක සරුවාමියත් අන්න ගහන විදිහින් පෙන්නනවා. මේක තමයි වෛජාන්ති පාස මේ අප්සරාවෝ මේ පොකුණු මේ තටාක හරි මේ කියලා. ඉතින් බුදුරජාණන් එතකොට ඉස්සරහා ගිය ගම අහනවා මේ මේ සක්‍රදේව බුදුහාමුදුර හම්බෙන්න ගියා නේද කියලා. එහෙමයි එහෙමයි සාන්නද මොනවද කිව්වේ මට ඇත්තටම කියපු දෙයක් මතක නැහැ කියන. කියන්නේ මේ යුද්ධෙයි මේ ගෙවදිලා නිසා මට කියපු දෙයක් මතක නැහැ කියන. ඒ අර ඔක්කොම වුණා පස්සේ පන්දිසාන්තෝ කියනෝට කියන්නේ අර වෛජයන්ති ප්‍රාසාදේ වටේට වැවක් නැබලු. වතුරේ පාවෙන විදිහට හැදුවලු මොකලද සාන්දේ කළා දකුණේ කවුරු මහපටන් ගිහින් ඇන්නලු. පයිජාන්තර හෙල්ලෙන්න පටන් ගත්තලු මේක වතුර දාපු රබර් බෝලයක් වගේ. ඇතුලේ ඉන්න దేవතාවියෝයි, සක්‍ර දේවේන්ද්‍රයයි තක්කු මුක් වෙලා හිටියලු. මොකද මේක තමයි යාගේ ප්‍රධාන ගේ දැන්. ඒක පෙන්වන්නට නිගියේ ඊට පස්සේ මොකද කියන්නේ? දැන් මේක සැරේම කවුරු බුදුහාමුදුරු කිව්ව නේද කිසි දෙයකට ගෙවදින්න එපයි කියලා. ඕන ඕක තමයි කිව්වේ. දැන් මේකට ගෙවැදුනොත් මේක හෙල්ලෙනකොට උඹ හෙල්ලෙනවා. උට ගෙවදිලා නැත්තම් දැන් අපිට හෙල්ලෙන්නේ නැහැ නේ වයිජාන්තිද මොකක් කරුවොත් අපි නැහැ ඒ. අපිට ඒක ගියක් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙම හිතේ තියාගෙන මේ ධාර්මිෂ්ඨ කරගෙන මේ විදිහට හිතේ තියාගෙන හිටියත් එතකොටත් නෑ නේද ස්වාමීන් වහන්සේ. දැන් ඔය තියෙන්නේ ගේ ගේ සාක්ෂාත් කරලා පෙන්නන්න රණ්ඩු කරන්නේ නැහැ. දැන් රණ්ඩු කතා කරන්නේම ගේකට ගියාට කමක් නැහැ කියන්නේ. වද දෙන කරුණක්. ඒ වද දෙන කරුණ වෙනම දෙයක්. මෙතන තියෙන්නේ ගේ ප්‍රස්තුත කරගෙන ඒක සාධාරණීකරණය කරන්න හදන්නේ. ගේ ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ගේ හරි මොකක් හරි ඒක සාධාරණීකරණ හදනවා කියන්නේ නිවන සාධාරණ වෙනවා යාට. ඒ මොහොතේ නිවන හිටින්න බෑ. මේක යමක් වෙලා. ඒක ඒ අපිව ෆයිට් කරනකොට මුල පොඩක් බලන්න කොහෙටද කාටද මේ අපි බීඩිය ගහන්නේ කියලා. අපි බීඩිය ගහන්නේ කොහාටද? කාටද මේ කෙලෙසට? නෑ නෑ මං කියන දේ තේරුම් ගන්න හදන්න ඔයාලට ගහන්න නැතුව ගහන්න විදියක් නෑනේ කට්ටියට. ඔක්කොටම අපි අපි ළඟ තියෙන දෙයක් මේ කතා කරන්නේ. ඒක නිසා මට ඉතින් ප්‍රශ්න එන්නේ කොහෙන්ද අපි කොයි වෙලාවකට එක්ක මම යාට සතු හේතු කරලා. නැත්නම් මම ප්‍රිය කරන දෙයකට හේතු කරලා ඒක සාධාරණයි නේ අප්පා. මිනිස්සු ඔක්කොම කරනවනේ ඉතින් වැරද්දක් නෙනේ ධාර්මික නෙමේක කියලා අපි සාධාරණීකරණය කරනකොට ඊටත් වඩා සාධාරණ ඕනිවනට මොකද වෙන්නේ? අපි මේ මොහොතේ තියෙන්න බෑනේ දෙකම. එච්චරයි. එච්චරයි වෙන මොකක්වත් නැහැ. සාධාරණීකරණය කිරීමෙන් කරන්නේ නිවනට අසාධාරණ විදිහට පයින් ගැවිලක් කරනවා. නිවන කියලා කියන්නේ වචන නෙවෙයි. නිවන කියන්නේ ඔන්න සංකල්පතර තැනක්. සෝයක් කියලා ගත්තත් මම දන්නේ එහෙමත් කියන්න පුළුවන් කියලා සෝයකුත් නැහැ අසෝකුත් නැහැ නොදුක් නොසෝකුත් නැති මොකද්දෝ තන. ඉතින් මේ සංකල්ප ගොරෝසු සංකල්ප වෙනවා සිවුන් සංකල්ප තිබුණත් ඒ වෙනකොට කෝක දුන්නත් ඇහැට කෝක දැම්මයි කැවෙනවනේ. මොනවා තිබ්බත් අපි මේකට බීඩිය ගහන්න යෑමෙන් ජැක් ගහන්න යෑමෙන් සාධාරණීකරන්න යෑමෙන් ඒ තියෙන තර්ක ශාස්ත්‍රය තුල අපි කොච්චර කොනහ ගන්නවද හූර ගන්නවද කියලා බැලුවොත් ඇත්තටම ගෙයක්වත් gedirin මිනිස්සුවත් නෙමෙයි අපි හූරන්නේ අපි ඒ කෙරේ තියෙන මේ කෑදරකම් ඇත්තට ඇති මගුලකුත් නෑ අර රක්දේවෙන්දට බයිජාන්ති වගේ තමයි ඉතින් අනේලා අන්නට පස්සේ නලියනකොට තමයි මොකද මොකද කියලා බලන්න මේ ඔක්කොම හෙල්ලෙනවා ඔබට බුදුහාරෝක තමයි කිසිම දෙයක් මේ ලෝකේ නෑ ගෙවදින්නේ කියලා සැලෙනවා. ඒකට බය වෙන්න එපා. අපි ගෙදර ගැන කල්පනා කරනවා. අපි ඒක ගැන තර්ක කරලා ජය ගන්න යන්නේ. අපි දන්නේ ඒකේ කෙලෙසයක් මේ වැඩ කරන්නේ. මම මේ දිනෝ පරාදයි මේකේ. මේ තර්කයේ දිනෝ පරාදයි. පෙරදුනොත් ලාභයි. දිනුවත් එකයි පෙරදුනත් එකයි කියන්නේ. දිනුවත් එකයි පෙරදුනත් එකන රහත් වුණාට රහත් වුණාට පස්සේ හරි. දැන් මේක தත්ත්වදී ගන්න තියෙන්නේ මේ ගෙදර යන්න ඕනා කියන එක සාධාරණීකරණය කරලා දිනුවත් පරාදයි. ගෙදර යන්න නෙපෙළඹෙන්නේ ඒක. පෙරදුනොත් ලාභයි අඩු ගන්න මේකත් පරිතුණා ගියොත් දැන් මම රෙදි නැතුව යන්න වෙන්නේ මට කියලා හිතෙනවනේ. එතකොට ආයි. අන්නේම කරලා තමන්ම පච කර ගන්නවා. එන්නේ එහෙම පච කරන මං වගේ යාළුවෙකුත් ළඟ තියාගන්න. හරි ෂෝක් මං එයා තියලා. ඒ රිදෙනවා කරන්න දෙයක් නැහැ. ඔපරේෂන් කරනකොට රිදවන්නේ නැතුව කරන්න බෑ. ඒක කැපෙනවා. ඒක සී නැති කරලා බබා උදවට ඉන්න කියලා තමයි දෙන්නේ වැඩි. නැගිටලා බලනකොට පළුවක් අඩුයි. වෙන මොනවද? නැතුව බෑ ශල්්‍ය කර්මයේ ශල්්‍ය වෛද්‍යවරයාට උරතල් කරගෙන ඉන්න බෑ. ඊකටයි අපි මෙතෙන් ලැගිතු වෙන මොනම කවුත්තක් කරන්නේ. අපි මෙතෙන් ලැන්නේ එක එකක් කොනා ගන්න කොනා ගන්න වෙන මොකටවත් නෙවෙයි නිවන සාධාරණීකරණය කරන්නේ. අපි අතින් හැම කෙනාටම මේ වගේ අල්ලගත්ත දෙයක් තියෙනවා. ඒ මහත්ය අල්ලන හැම ගහගෙන ගැහුවට අපි ඔක්කොම තියෙනවා. අන්න එක දකින්නකොට අපි අනික් කෙනා ඒක අල්ලනවා මෙයා මේක අල්ලනවා මම තව එකක් අල්ලනවා එයාගේ දෙයට මම කෙනෙව්වට මං අල්ලපු දෙය මට පේන්නේ නැහැ. මමන්ට උදේ පේන්නේ ඒ දින කවදා හරි ධාර්මිකව අදාළ කරන ඔබහන්සෝ කෑ ගැවුවට දැන් ඔබහන්සේ මෙතන අහුවෙලා තියෙන්නේ කියලා සබ්‍රක්‍මචාරි කෙනෙක් විදිහට මේ සමව හැසිරෙන කෙනෙක් විදිහට කෙලින්ම කන්නඩි මොනර අල්ලන්න පුළුවන්කම තියෙනවා. ඒ දේ නැතුව අපි අතර ગેප් එකක් ආව නම් ඉතින් මම පරාදයි. එහෙම නෑ. සබ්‍රක්‍මචාරින් කියන්නේ බුදුහාමුදුරුවෝ සබ්‍රක්‍මචාරි කෙනෙක් අපට. සත්පුරුෂයන් වහන්සේලා කියන බුදුහාමුදුරුවෝ සත්පුරුෂයන් වහන්සේ නමක් නෑ උසස්කමක් නෑ. උනාට වෙලා තියෙන අනුන් කෙරේ කරුණාවෙන් හැම වෙලාවෙම කන්නඩි අල්ලනවා. උඹලා උඹලගේ රූපේ බලාගන්න කියලා. ඒ ඕපන් වෙන තරමට හොඳයි නේද? විවටෝ විරෝචති නොපටිච්චන බුද්ධ ධර්මයේ විවෘත වෙන්න වෙන්න බබලනවා. හංගන්න හංගන්න වෛශ්‍ය ධර්මයක් වෙනවා, මන්ත්‍ර සූත්‍ර ධර්මයක් වෙනවා, গুপ্ত ධර්මයක් වෙනවා. ඒ නිසා මේ අපි ගහ ගන්න බැනගෙන ඉතිවුව මේ ලෞකික දේවල් නෙමෙයි. මේක නැතුව කරන්න බෑ. නිසා කාරිපුත්තු ස්වාමීන් වහන්සේ මොග්ගලන් ස්වාමීන් කාශ්‍යප ස්වාමීන් ආනන්ද හැමෝටම බැනලා තියෙන්නේ පොඩි දේවල් කියලා නෙමෙයි. ආය මොකක්වත් නෑ. ජාතකෙත් අල්ල බනින්නේ. ඒ බනින්නේ මොකටද? මේ බුද්ධ පුත්‍රයෙක් මෙන්න මේ පැත්තේ හැදෙන්න ඕනේ. ආනන්ද හැමසු ගණන් ගන්නෑ. ආනන්ද හැමසුගේ ගෝලියෝ ඉන්නවනේ. හා අපේ අපේ ස්වාමීන් වහන්සේට කුමාරක වාදෙන් බනින්න එනවා මේ කියලා දොස් කියලා. ආනන්ද හැමසු දන්න මේ බනින්නේ තරහට නෙමෙයි කියන්නේ. ඒ වගේ හරි මහා මහා සාසනය කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ ඇති කරලා තියෙන එක දිහා බලනකොට හරියම ආරි ටාගට් එක දාලා හිතා ගන්න. හැබැයි මොනවද වෙනව අපේ අතර? ඒකයි මට සන්තෝෂය. අපි මේ ගහගත්තට බැනගත්තට අපි කොහොම හරි හැපි හැපි හැපි අපි කොහොම කොහම හරි රෝල දුවනවනේ. දුවනකොට කැපෙනවා. අනිවාර්යයෙන්ම කැපෙනවා. බය වෙන්න එපා. ඒක මේ මේ කනාගේ කොච්චර කැපෙනවද කියලා කියන්න අමාරුයි. කැපෙන එක නම් මට හොඳටම ෂුවර් එකක් තියෙනවා. ගානකොට ගානකොට බිය උපවෙනවයි කියලා කියන්නේ ගෙවෙනවා කියන එකමයි. මරකට කෑවන ගෙවෙන්නේ නැහැ වැඩ ගන්න බෑ. දැන් මට තරහ වුණා කියලා දෙයක් නෑ අමෙන්තර මට තරහ වුණා කියලා කොහොමඩක්වත් ගහන්නේ නෑ අමෙන්තර මට නෝන තරහ වෙනා ඒත් කරන්නේ නෑ දැලි නැති වෙන මම උත්සාහ කරන හැබැයි සමාජයට කොට බදාන අඬනවා සැලෙනවා පේන්නේ නැතුව ඒ කියන්නේ කරන්න දෙයක් කාට කියන්නේ දැන් ඔක්කොටම සැලෙන්න එපයි කියලා බණ කියන කම මට බෑනේ සැලෙන්න ඒක වෙනම කතාවක් සරණත් අවසරයකට මෙහෙ තුනේ තාක්කල් ඒ තමන් ඉදිරියට එන දේවල් වලින් මුසලේ හිටියම දැන් අපිට අනිවාර්යයෙන්ම දේවල් වලට යන්න වෙනවා. ඒකත් ඒ දේවල් වලදී වෙන දේවල් වලදී සමහර අවස්ථාවලදී හැලෙන්න සිද්ධ වෙනවා. ඒක අර මෙහෙදී මුසලේ හිටීමෙන් ඒක පුදුදු පුහුණු වීමෙන් අර වෙලාවලත් ඒක මුසලේට පුළුවන් වෙනවා. නෑ පුළුවන් සැලෙන වෙලාවේදී සැලෙන බව දන්නවා ඒ වෙලාවේ. ඒක හේතුඵලයක් ඇති වෙන හිද්ද වෙලා තියෙන්නේ. මම ඒ හේ සැලෙන වෙලාව බලන මේ මගේ චේතනාවකින්ද කැමැත්තකින්ද මානසිකාරයකින්ද වෙලා තියෙන්නේ කියලා. චේතනාවකින් හෝ කැමැත්තකින් හෝ මානසිකාරයකින් නම් කර්ම රැස් වෙනවා. ඒ සැලීමේ. ඒක වෙච්ච දෙයක් නම් කර්ම රැස් වෙන්නේ නැහැ. පන්දිසාංශ කිව්වේ බුරුමේදී ඒ දේ වුණාට පස්සේ සැලුණොත් චිත්ත නරක කරගත්තොත් ආයෙ කර්මය රැස් වෙනවා. නොසැලී හිටියොත් ඒ කර්මෙත් ගෙවෙනවා. තිබුණ එකත් ඉවරයි ආයෙ කර්ම රැස් වෙන්නේ නැහැ. යෝගාවචරය කියලා කියන්නේ අපි කෑල්ලක් ගියත් අවනම්බුවක් වුණත් නොසැලී හිටියොත් මේ වෙච්ච කර්මෙන් ආයෙ කර්ම රැස් කරන්නේ පෘථජ්ජනයි කියලා කියන්නේ මට එකක් කරොත් මම දෙකක් ඕන. ගැහුවක් ගහපේ මම බලා ගන්නම් කියලා. ඒකට වෙන්නේ මොකද? අර කර්ම ගෙවෙනකොට තව විශාල කර්ම රාශියක් ඇස්සේ. අරක හිතන්නේ හරි. වෙච්ච දෙයට එන්න සීරදී. ඕක ගියාවයි. මම මේ වෙලාවේදී බලන්න ඕනේ මම නෑ මීට පස්සේ වචනකින්වත් කොමිට් වෙන්නේ. අහු වෙන්නේ. හිතවිලක් අදිතන්නේ. හරි හොඳයි. මේක ගෙවිච්චවයි කියලා ඒකට කියනවා අර එකාංගනක් එළු දෙනක හිත ගෙලසිඳා ඇගේ මයිල් ගානට හිස් කැපුම් ලදා කියලා කතාවක් තියෙනවා. අන්නේ අන්තිම ඒ එළුදෙන අන්තිම වතාවේ මේ එලිච්චක් කරලා ඉපදලා ඉන්න වෙලාවේදී මොකද්ද එකකින් එයාගේ පණ බේරලා තියෙනවා. නෑ එතකොට අකුණක් ගහලා නෑ මේ මනුස්සයා නෑ පිල්ල කපන්න මිනිහා අල්ලගන්නද දැන්. එළුදෙන්ට hinaවක් ගියාලු. අයිතිකාරයවලු මේකේ අනික් පිටදෙලු මැරෙන්න ගා ගන්නවා. මේකට ඊට පස්සේ කතාවේ හැටි කියන්නේ ඒ කියවලු උඹ දන්නේ නැහැ මම මේ සතෙක් මරපු නිසා මයිල් ගානට කැපුම් කවල මේ අන්තිම මයිල. අදින් පස්සේ මට කැපුම් නැහැ මේ වෙලාවේ හිටනරක් කරගත්තොත් මට කැපුම් වෙනවා. මම මේ සන්තෝෂ වෙන්නේ මේ වෙලාවේදී මේ අන්තිම මේ මරණ චේතන වදකච හිත එන වෙලාවේ. උඹ ඒකට කරන්න උනාට මට කරන්න දැනමසන මම ඉන්නේ ජොලියේ මේ අන්තිම තරියේ. අර මාසත් ඇරියා. අතහනකොටම අකුණක් ගහලා ගලකට වැදිලා ගලේ පතුරක් ඇවිල්ලා හරියට බෙල්ලට වැදිලා මැරෙනවා. ඉතින් එතෙන්දී පේනවා ඒ කතාවෙන් කියන්නේ මේ එළුදෙන දන්නවා මේ කර්මයේ අන්තිම කෙලවර යන්නේ මේකෙදි මේ මිනිහත් එක තරහ වුණා. දැන් බෙල්ල කපන මිනිහත් එක තරහ වුණොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඉතින් ඌට hina වෙලා ඌට hina නැත් එක සෞත් වැඩේ හැබැයි. මොකද ඒක ඌ කපන්නේ සුවතයිනවා. ස්වභාවයෙන් සිද්ධ ඌට hina වෙලම එළිදෙන මොඩකමක් කරන්නේ. අර මනුස්සයා කොහොම හරි දැනගන්නවා අපේ අපේ දැන් මම මයිල් ගන්න දැන් යන්න වටන් ගන්න දැන් ඉඳලා. අද මේ කැපිල්ලේ මයිල් ගන්න මට එනවා මේ එළුදෙනක් වශයෙන් මට කියු දෙය අතාරිනවා. අතේ කර්මානුරූපව අකුණක් පැදිලා බෙල්ල කැපෙනවා. හැබැයි එළුදෙනේ ඉන්නවා මේ වෙලාව කැපෙන්න ඉන්නේ මම සතුටින් ඉන්න. සතුටෙන් නෙවෙයි නොසැලෙන මනසේ. එළුදෙනක් කියලා කියන්නේ නිවන් දකපු සත්පුරුෂයෙක් කනමන නෙවෙයිනේ මේ හේතු කර්ම අපිට පෙන්වන්නේ නැහැටි ධර්මයේ පෙන්වන්නේ නැහැටි කවුරුර අපිට අසාධාරණව බණිනකොට බීරෙක් වගේ හිටපන් නෑ වුණ කෙනෙක් වගේ හිටපන් හැබැයි hina වෙන්න යන්න බා ඌට අප්සෙට් කරනවා මෙයා කඩ මේ ගහද්දි මොකද hina වෙන්නේ කියලා ඒ කතා රුට ඒක තමයි ඒක තමයි අපි කියන අමාරුම දේ ඒකව hina hina වෙලා අඬනවා උඹට වෙන දේ උඹට වෙන දේ මෙහෙමයි මට වෙන දේ මෙහෙමයි කියලා ඊට පස්සේ තමයි අර මනුස්සයා අතාරින්නේ ඒ වුණත් අකුණක් ඇදලා වැදිලා මැරෙනවා කියනවා මම දන්නේ නැහැ කොතර දුර වෙච්ච එකද නමුත් එතන හේතුවක් බණ හේතන් කියන්නේ මොකටද කියලා අපිට තේරෙනවනේ විතර කරලා දෙන්නේ අවසාන කර්මය ගෙවෙන වෙලාවේදී අලුතෙන් කර්ම රැස් කරගන්න එපා හැබැයි මේකට කොටු වෙච්ච මනුස්සයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා චකේ මේ මනුස්සයා දැන් ඉතින් මං වගේ මයිල් ගානට කපා ගන්න පටන් ගන්න දවසනේ අපි කොටු වෙච්ච මිනිස්සු වෙලා ඒකයි තමයි ඒ කියන්නේ අපි සලුමත් කොටු වෙනවා අපි අප කරේ අසුචියෙන් අපිට තමයි ප්‍රශ්නයක් නෑ අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අන්නේ මේ වෙලාවවල මේක දුකක් නෙවෙනව නෙවෙයි බෙල්ල කැපෙනකොට දුකක් තමයි මේ දුක අවබෝධ වෙනවා විතර මිහිරියාවක් මෙහෙමයි මෙච්චර කල් මට කොක්ක වැදුනේ කියලා දැනගන්න විතර මිහිරියාවක් මුළු ලෝකෙම නැහැ කියලා ඒ නිසා කවුරු හරි බයිනකොට කවුරු හරි තමයි නිග්‍රහ කරනකොට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් නිවනමයි බලාගෙන ඉන්න පුළුවන් අනිත් පැත්තට වැඩි නෑ ඒක තමයි ඒක නිසා ඒ ඒක තමයි ඒකයි ගෙදර කියන්නේ ඕකට තමයි ගීගේ කියන්නේ ඔන්න ඕකට නෑ දන්නේ ඒක ඒක නිසා බැඳපු නැ බැඳපු කට්ටිය අපිට බලන බැඳපු නැති නිසා ඩවුට් වෙයි කියලා මම හොඳ කතාවක් කියන්නේ හරි මම කියන්නේ හොඳ කතාවක් මම හොඳ කතාවක් කියන්නේ සුනාමි ආවා සුනාමියට අපි ගොඩ බිමනේ හිටියේ අපි සුනාමි ආවා දන්නේ නැහැ ගියා තමයි දන්නේ දැන් සුනාමි ඇවිල්ලා අරිදම සාන්ති අරගෙන ගියානේ. අරගෙන ගිහිල්ලා පිළිත් කියලා ගොඩාවනේ. ගොඩාට වෙලේ පත්‍රෙත් දැක්කා. අනේ මේ මනිමේ කලාවට කතා කරලා ඉවරලා ගොඩ ඇවිල්ලා තියෙන එක ස්වාමීන් වහන්සේ නමක් කියලා. ඉතින් හරිදම සාන්ති හොඳයිනේ. උන්වහන්සේ අධිෂ්ඨාන සත්‍ය ගොඩාවා. අපි ගියේම නෑනේ. ඒ නිසා අපේ නම පත්‍රෙට යන්නේ නෑ. සුනාමි මේ ආවෙත් නෑ අපි භාගයක් තුවාල කරගත්තෙත් නෑ මණි මේකලාට කතා කරෙත් නෑ මොකුත් නෑ අපික පත්‍රයට යන්නේ නෑ ඒක ඕනේ කෙනෙක් හරිදම සංසේ ගිහිල්ලා බේරිච්ච නිසා ශ්‍රේෂ්ඨයි කියලා අපි ශ්‍රේෂ්ඨ කියේ වප්පච්චි එහෙනම් අපි ඒ පැත්තට ගිහිල්ලා පැත්තටවත් ගිහිල්ලා නෑ <laughs> ඒක නිසා අර එක එක දවසක් කතා කරලා කියලා තියෙනවා කවුද අර හුඟක් බයිලා කියන මිනිහෙක් හිටියේ ගාලේ ඒ මනසට බැලලා තියෙන උඹලා වගේ නෙවෙයි යන්නේ කවුද මේ අමරදේවලා ප්‍රබුද්ධයි කියලා. අවුරු කියන උඹලා දැනගනින්න අපි මිනිස්සුන්ට සින්දු කියන මිනිස්සු අපි සුප්‍ර බුද්ධයි කියලා හිතන්නේ කිව්වලු. ඔය ප්‍රබුද්ධ කාර්යයත් එක්ක. ඉතින් අපි අහුවෙන්නේ නැතුව කියනවා අපිට තෑගි දෙකක් දෙන්න බෑ. පත්තරයක් තමයි දන්න ගණන් ගන්න නෑ මොකටද සුනාමි ඇවිල්ලා නෑ මිත්‍රිකට. මිත්‍රිකට කට්ටිය ඉල්ලගෙන ගිහිල්ලත් නෑ ඒකෙන්ද. ඉතින් අර මේ මිනිසෙක් තරප්පු වෙලක් දිගේ මඟගෙන යනකොට ඇදගෙන වැටිලා. වැටිලා කොන්ද කැඩලා නතර වෙනවා. ඉතින් මේ මනුස්සයා දෙයන්නාන්සේට ස්තුති කරනවා. මේ දෙයන්නාන්සේ මොන තරම් වටිනවද? මම කොන්ද විතරක් කඩලා ඉතුරු කරපේ ගැන කියලා. ඉතින් එයා මේ බොන ගේම් වෙලා. ඇවිල්ලා හැම තැනම ඇවිදලා කියනවලු අපේ දෙයන්නාන්ස කොච්චර අනුකම්පා කරනවද බලන්න. වැටුණත් කොන්ද කැඩුවේ නැහැ නේ මගේ කියලා. ඉතින් ලීනිගේ මැත්තලේ ඇයි වැට්ටුවේ කියලා බල දෙයන්නාන්ස. උඩට නගන්න නැතුව මගම නැත කරවන්නේ. ඉතින් මොකක්වත් නැහැ. වට්ටලා කොන්ද ගන්නලා කොන්ද වෙවිද කියලා ලොකු දෙයක්. වට්ට නැතුව ඉන්නව නේද දෙයන්නාන්ස කියලා. තියෙනු නැත ඒක තේරෙන්නේ නැති. යා කියන්නේ වැටිලා කොන්ද ගන්න නිසා බැඳපු කට්ටිය කියන්නේ බැඳලා වේරිච්ච එක අපේ ශිල්ප. ආනේ දිවිචාය. ශිල්පනේ අපි අපි අපි බෑලත් නැහැ මටට. අරගෙන කාපු නිසා. කොහොමද මම ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි තමයි දැන් සිල් තියෙනවානේ. සෝවන් සක්‍රානාගාමී ඒ දැන් තුනටම තියෙනවානේ. ඒතර මේගොල්ලන්ට හඳුරුනේ කුෂ්ණාව නැති වෙනවද? කොයි කාටද? සේ සේ සෝවන් සකදාගාමීද? ඔව්. නෑ අපිට සංයෝජන ධර්ම 10ක් තියෙනවානේ. සංයෝජන ධර්මේ පළවෙනිම කරන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස විතරයි. එතකොට මේ අභිඥාව පහළ වෙනවා. මේ මම කියලා ගන්න දෙයක් නෑ මේකේ. හැබැයි තාම තණ්හා වැඩ. නමුත් ආයේ අලුතෙන් කර්ම රැස් කරන්නේ එන තණ්හාවට උත්තර දෙනවා බැරි වෙනකොට කන ගන්නවා අලුතෙන් යනකොට මේක ලැබිය යුතුයි නිවනවත් ගන්නවා කියන්නේ අර ඇඟට ගන්න ගතිය විහෙඤ්ඤාව නැති විහෙඤ්ඤ විහඤ්ඤති කියන එක නැති වෙනවා. වැඩ යනවා. ඊට පස්සේ සකදාගාම වෙනකොට සාමාන්‍යයෙන් කාමරාග පටික බල බිඳෙනවා විස මැරෙනවා බඩු තියෙනවා. අනාගාම වෙනවා තමයි ඒක නැති වෙන්නේ. ඒකෝට තමයි සමාධිය තහවුරු වෙන්නේ. සමාධිය ඉස්තර ලෝකෝත්තර සමාධිය අංග සම්පූර්ණ වෙන්නේ තණ්හා මේ තණ්හාමයි පටිගය දෙක නැති වුණාට පස්සේ. ඊට පස්සේ නමුත් රූප රාග අරූප රාග දෙක තියෙනවා. රූප රාග අරූප රාග කියලා කියන්නේ තණ්හාවයි මේ පටිගයේ හේව නැල්ලක්. ගිය තැන ඉතුරු වෙච්ච ගඳ රූප තණ්හා නැහැ රූප රාග මේ මේ කාම රාග රූප රාග නැහැ මේ කාම රාග පටික නැහැ රූප කාම මේ රූප රූප රාග අරූප රාග දෙක තියෙනවා අරගේ හැවණැල්ල තියෙනවා හැවණැල්ල තිබුණට දැන් සාමාන්‍ය කිඹුලා කෑවට පස්සේ කිඹුලාෙන් ගැලවිලා ගියොත් කිඹුලා කියනවලු මිනිහට ඔබ මගෙන් ගැලවෙන්න මල්ලි ඉන්නවා ගෙදර බලාගනි කියලා ඒ නිසා වෙදාක වෙදා කරන්නේ හුණන්ට වැටෙන්න දෙන්නේ නැතුව හුණගෙන් බේරලාලු කිඹුලාට වෙදකම් කරන්නේ ඒ වටතිර අදිනවලු වුණ විසයිලි වෙලාට. අර ඇතෑරනකොට මල්ලිගේ වැඩේ දෙනවා. ඒ වගේ රූප රාග අරූප රාග දෙකත් කිඹුලට හුඟුණා වගේ ඉන්නවා. නමුත් දුඟාවක් වෙලාට තමන්ගේ අතේ අර්ථය එතකොට. පාන්නේ අර්ථය හිද්ද වෙන්නේ. ඒ නිසා ප්‍රධානම දේ තණ්හා වුණාට අපි ওই ප්‍රශ්නේ ඇතුළත තියෙන එතනින් පුත්‍රජාන්සි කියන ආසන්න කාරණාව තණ්හා වුණාට ඈත තියෙන කාරණා තමයි අවිද්‍යාව. අවිද්‍යාව ඈත තියෙන හතුරා තණ්හාව ළඟ තියෙන හතුරා දෙන්න තමයි අපිට මේ සටන් කරන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාව යට වුණා තව මතුවෙනවා. ඒ නිසා තණ්හාව දුරු කරගෙන අවිද්‍යාවේ ස්වභාවය පටතිරාරලා බලන්න ඕනේ. පේනවා ඒ පෙනිපෙනී තමයි ඔය සංවේදතරම කැපි කැපි කැපි කැපි යන්නේ. ඒක තණ්හාව කියන ඒක හේතුකෙන් ප්‍රශ්නයක් නගන්නත් බෑ උත්තර හොයන්නත් බෑ. හේතු රාශියක් තියෙනවා. මේක නම අතර දැන් මේ සෝවන් සත්පුරුෂයන් අනාගත පළවට ගියාට පස්සේ අප පල්ලෙහාට වැටෙනවා. නෑ ඒවයි වැය කියන්නේ මේ සෝවාන් වීම කියනවා නියත ගතිකෝ සම්බෝධි පරායනෝ කියලා. එයාගේ ගතිය නියත තත්ත්වයටපත් වෙනවා. ආය අපාගාමි වෙන්නේ නෑ. ඉහළට යන්න පුළුවන්. ඊට පස්සේ අනාගාමී වුණාට පස්සේ අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් පල්ලෙහාට වැටෙන්නේ නෑ. බල්ල කට්ටිය අල්ලනවා එතන. එතනින් ගියාම කියනවා සෝවාන් වුණාට පස්සේ උදයබ්බේ ඥාන මට්ටමින් පල්ලෙහාට වැටෙන්නේ නෑ. කොහොම මේ මේ ඇතරේ එක එක එක එක ආචාර්ය මත මෙහෙම නැත්නම් විශ්වාසය ඇති කිරීම සඳහා කරපු දේවල් සමහර දේවල් වලට කෙලින්ම ඍජු ਸਰවඥාන්සේගේම ප්‍රකාශන තියෙනවා අනිත් ඒවා ඉතින් අර මේ මේ ගියාට ඔක්කොම නැති වෙන්නේ ටිකක් හරි ඉතුරුනවා කියලා ඔය චුල්ලසෝදාපන්න වෙච්ච කෙනත් මේ ආත්මේ ඒකේ රැකෙන්න හිටියොත් අපායට යන්නේ නැහැ කියලා සාතික දෙනවා ඒ ඒ ඇත්තටම ධෛර්ය සද්ධාව ඇති කරන්න කරන වැඩේ ඒක මොසෝවාන් සකදාගාමී නාගාම කියන්නේ ඉරිවර්ටිබල් ආපහු හරවන්න බැරි මනසේ ඇති වෙන ඒකාන්ත පරිණාමයක් උසස් වීම. ඉතින් විද්‍යාවේ සොයනාසිතා මේ සෙන්සස් සෙන්සස් තමයි ඒ ස්ටේජස් වලට ගියත් සෙන්සස් තමම ගලප කරන්න අපි කොතරම් කොච්චර කන්ට්‍රෝල් එකේ හිටියත් එන්න පුළුවන් කියන එක නේද ස්වාමීනි? කුප්ප කරා. ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් කියලා හැමදෙස්සම කරනවා දැන් අපි දන්නවා දැන් මේ පල්ලෙහා කන්තරුවට ආපුවාම ඩෙන්ටි කාඩ් බල්ලා මිනිස්සු මෙහෙට එවනවා. මෙහෙට ආවා සමහර විටක ඔය නොසාලේ ආයාල යන කට්ටිය එන්න ඉඩ තියෙනවා. ආවට අපි දැනගන්න ඕනේ එන්න පුළුවන්. අපි හිතන්නේ නැහැ ඊ කියලා ස්ක්‍රීන් වල ඊ කියලා. ආවත් ඒක සැලකලා කඩේකුත් එමන්සරේ බල අඩුයි මේකට ආවට පස්සේ. වා දුරවලයි. ඒ ස්ක්‍රීන් කීපින් ඇවිල්ලා නැතිනේ ඩෙන්ටි කාඩ් එක අරගෙන ෆොටෝ එක අරගෙන අර මිනිහා දන්නවා දැන් කොටු වෙනවා අයියා. ඉතින් ඒ නිසා මෙතෙන් එන්න කියලා කියන්න බෑ. එනවා ඒත් අපි දැනගෙන ඉන්න ඕනේ. නමුත් අපි දන්නවා දැන් මිනිස්සයා කොහොමද හැම පැත්තෙම කොටු වෙලා තියෙන්නේ කියලා. මේ රහතුන් වහන්සේ ළමකට උනත් ඒ ඒ ඒකේ ඉන්න කියලා තියෙන්නේ. එහෙමයි මම. ඒ කියන්නේ සමාපත්තියෙන් නිතර සමාදින්නේ කියලා. ඔව් ඔව්. සමා පොලිෂ් කර කර ඉන්නේ කියලා කියනවා. පොලිෂ් කර කර හිටියේ නැත්නම් ආය සමාපත්තියේ සමාදින්න බැරි වෙනවා. රහතන් වහන්සේලා සාතන් සමාපatti සමාවදින්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා පරිසරේ නැත්තම්. ඒක නැති වුණා නෙවෙයි. නමුත් ඕන ඕන තැන් වල ගන්න බෑ. මාස්ටරි කරන්නේ. ඒ නිසා දැන් ෂේ බුදුහමසෝ කියලා තින්නේ අපේ බුදුරජාණන්ගේ අහලා අපේ ලොකු හම්දෝ කිව්වේ යුද්ධේ එනකන් ඉන්න එපා ආයුධ ගන්න ගහලා තියාගෙන හිටපන්. යුද්ධෙදී ආයුධ ගන්න බෑ. ඒව තියෙන්න ඕනේ ෆුල් පොලිෂ් එකේ. ඒක නිසා නිතරම මෛත්‍රිය තියෙනවා නම් කොපුවේ දාලා තියාගෙන ඉන්න එපා. නිතර පිරිමැද බඳ තියපන්. සතිය තියෙනවා නම් කපඩා කරන්න එපා. වඩපන්. වඩ වඩා ඉන්නකොට තමයි මේක ෂාප් වෙවි ෂාප් වෙන්නේ. ඉතින් ඒකයි Brahmacharya ජීවිතයක තියෙන වටිනාකම දැන් බුදු වෙලා බුදුහමර මොකටද ආනාපාන සතිය වැඩි? ආනාපාන සතිය වන්න බුදුහමරන්න ඕන කමක් නැහැ නේ බුදුන් වහන්සේ පස්සේ අපි ලෝක සාංශනම් කියන්නේ එකක් ඉදිරි ජනතාවට පූර්වාදර්ශයක් විදියට. දෙක ආනාපාන වලදී මේ එළියේ ඉන්නවා කියන්නේ නඩයක් නේ දඩයක් නේ මොන මගුලක්ද මේ ආහමතුරුන්ගේ නඩුයි ආරම්භණනේ ආනාපාන වන්නකොට මොනවක් කරන්නේ පැත්තකට ෆ්‍රිජ් එකට දාලා ලොක් කරලා දැම්මා වගේ ඔය ඉන්න පැත්තකට මුටි වරින් වර අවස්ථානුකූලව බුදුජානනාංශේ පවා භාවනා කරලා තියෙනවා ඉතින් මහරජාණන් වහන්සේලාත් පුළුවන් තරම් හැබැයි ඉතින් අර සර්වඥාන් වහන්සේ සහ සාසන ගෞරවය නිසා ඇවිල්ලා ඉතින් පුළු පුළුවන් හරියට වත් පිළිවෙත් කරගෙන ගෝලිය හදාගෙන වැඩ කරනවා. වැඩ කෙරුවට පුළු පුළුවන් වෙලාවට ගිහිල්ලා විවේක වෙලා ඒකේ ලස්සනට කියනවා කරුණාය අපගමනම් ප්‍රඥාය උපගමනම් කියලා. කරුණාය උපගමනම් ප්‍රඥාය අපගමනම්. කරුණාවෙන් යුක්තව ගමනට වයින්නවා බින්ද වාස ටිකක් ගන්න මිනිසුන්ට අනුකම්පා කරන්න. නමුත් ප්‍රඥාවෙන් ආපහු කැලේට එනවා භාවනා කරන්න. ප්‍රඥා කරන දෙක සම්බර කරන්නේ බුදුහාමුදුරුවෝ එහෙමයි. ගමනට වඩින්න නැතුව ඉන්නේ වඩිනවා. මිනිසුන්ට සූපත් වේවා කියන දාන ටිකක් ගන්න. හැබැයි වැඩි අසුරක් නැහැ. බින්ද වාස ගත්තා සුවපත් වේවා කිව්ව ආපහු කියලා කැලේට ගිහලා භාවනා කරා. ඉතින් අපි ඒ ඒ බැලන්ස් එක තමයි දිනචරියාව කියන්නේ. ඒක තියෙනවනම් ඒ කියන්නේ දිනචරියාවක් තියෙනවනම් දිනචරියාව අපිට මේ පලියක් වෙනවා. අපිට නිකන් ආරක්ෂකයක් වෙනවා මට කරන්න දෙන්න මේ වෙලාවේ මට වැඩක් තියෙනවා මෙන්න මේ අපේ වතක් තියෙනවා මම මේකට යනවා කියලා ඕන කෙනෙකුට කිව්වොත් කවුරුත් එන්නේ නැහනේ මේ බුදු වතක් මට තියෙන්නේ කියලා එතකොට අපි ආරසයි ඒ නිසා දිනචරියා හොඳට කොඳුරට පෙළ වගේ හදාගන්න දැන් අපි අරගෙන තියෙන විනාඩි 25ක් විතර වගේ සාකච්ඡාව සඳහා අපි මෙතනින් સમાප්තයි කියලා හිතලා දෙවියන් ඥාතියින් පින් පැමිණීමේ අපි පරමාර්ථ ජීවත් කර ගැනීම සහ ඍජු කර ගැනීම සවසේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાප්ත කරනවා